හේතු වන ඉවහල් වෙන ආකාරයට අපේ දින තුනක් මුළුල්ලේ ධර්ම සාකච්ඡාවන් සිද්ධ කරගෙන ඒ ධර්මානුකූල චතුරාර්ය සත්‍ය ධර්මය අපේ ජීවිතයට ප්‍රායෝගිකව සම්බන්ධ කරගන්න ආකාරයන් පිළිබඳව අපි සාකච්ඡාවන් සිද්ධ කළා. ඒ වගේම භාවනා කටයුතුත් අපි කරන්න සෑහෙන්න උත්සාහවන්ත වුණා. බොහෝ දෙනෙකු ඒ පිළිබඳ අත්දැකීම් සාකච්ඡා කළා. ඒ වගේ මේ සාකච්ඡා කරන අතරතුර බොහෝ දිනකට පොදුවේ පවතින ගැටලු කිහිපයක් මූලික කරගෙන නැවතත් අපි ධර්ම දේශනාවක් ධර්ම සාකච්ඡාවක් මේ වෙලාවේ සිද්ධ කළොත් වටිනවා කියලා හිතුණා ඊට අනුකූලව මුල ඉඳලා මේ දක්වා අපි සාකච්ඡා කරන්නට යෙදුණු ධර්ම කාරණාවන් මූලික කරගෙන තම තමන්ට අපහැදිලි විච්ච යම් යම් මතු කළ ධර්ම ගැටලු පදනම් කරගෙන මේ ධර්ම සාකච්ඡාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා අපි සම්මත ලෝකේ කටයුතු කරගෙන යනකොට අපි හැම දිනාටම තේරෙන දැනෙන ස්වභාවයේ මට්ටම තමයි මම මේ ලෝකේ කාලයක් තිස්සේ අම්මගේ මව් කුසෙන් මේ ලෝකෙට එළිය දැකලා ඒ රැකවරණයේ යටතේ හැදිලා වැඩිලා කාලාන්තරයක් තිස්සේ නොඑක් ක්‍රියාකාරකම් වල ජීවිතේ නොඑක් අවදි පසු කරමින් ගෙවලා දාලා මරණයට යම් දවසකපත් වෙනවා කියන ස්වභාවය තමයි අපි හැමෝම දන්නේ. ඕක තමයි අපිට ජීවිතය ඇත්ත විදියට පේන්නේ. අපි හිතන් ඉන්නවා අපිට ওই පේන ටික ඇත්තම ඇත්තක් කියලා. හැබැයි අපි කල්පනා කරන්න ඕන බුදුරජාණන් වහන්සේ නමක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8කින් විස්තර කරලා පළවෙනිම අංගයේ විදියට පෙන්වන්නේ සම්මා දිට්ඨිය. එතකොට මේ සම්මා දිට්ඨි නුවණ කියන එක අපිට පහළ නොවන තාක්කල් අපි දකින්නේ නිවැරදි දැක්මකින් නෙවෙයි ඇත්ත යථාර්ථය නෙවෙයි අපි දකින්නේ ඒ තාක්කල් අපි දකින්නේ බොරුවක්මයි. හැබැයි අපිට ඒක බොරුවක් කියලා තේරෙන්නේ නැහැ අපි හිතන් ඉන්නේ ඒක ඇත්තම ඇත්ත කියලා. දැන් අපි හිතලා බැලුවොත් තමන්ට තමන්ගේ ජීවිතේ මමත්වෙන් දරාගත්ත ටික ආත්ම දෘෂ්ටියෙන් දරාගත්ත ටික බොහොම ඇත්තක් වෙලා තියෙන්නේ. පුදුම ඇත්තක් කියලා තියෙන්නේ. ඔබ ඒක ඇත්තක් කියලා දරාගෙන මුළු ජීවිත කාලෙම ඒක දේ වෙනුවෙන් කැප කළා තියෙන්නේ. මොකක් වෙනුවෙන්ද අපි ජීවිතේ කැප කළේ? මම වෙනුවෙන් සහ මගේ දේවල් වෙනුවෙන් නේද? මම වෙන මගේ වෙන දේ වෙනුවෙන් තමයි ඔබ ජීවිතේ කැප කළා තියෙන්නේ. ඔබට ප්‍රශ්න ගැටලු තියෙනවා නම් තියෙන්නේ මම වෙනුවෙන් මගේ වෙනුවෙන්. එතකොට මේ ප්‍රශ්න විසඳගත යුත්තේ කුමක් වෙනුවෙන්ද? මම වෙනුවෙන් මගේ වෙනුවෙන්. ඔක තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. හැබැයි අපිට මේ ජීවත් වෙන සීමාවෙන් එහාට ගිහිල්ලා ජීවත් වෙන තැන ඇත්තම ඇත්ත මොකද්ද කියලා අපිට තේරිලා නැහැ. ජීවත් වෙන තැන තියෙන ඇත්තම ඇත්ත අපිට තේරුණා නම් අන්න එතන තමයි අපිට බුදුරජාණන් වහන්සේ පෙන්නපු චතුරාර්ය සත්‍ය නුවණ වැටහෙන්නේ නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. අපි කල්පනා කරලා බැලුවොතින් මේ ලෝකේ තියෙන්නට ඕන පරමාර්ථ සත්‍ය තමයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. ඒ චතුරාර්ය සත්‍ය නොදන්නාකම නිසා අවබෝධය නොමැතිකම නිසා තමයි අපි තවමත් මේ විදිහට දුක කියන කාරණාවකට සසර කියන කාරණාවකට මැදි වෙලා තියෙන්නේ. එහෙමනම් අපි හිතන්න ඕන අපි හැමදෙනාටම පොදුවේ ගත්තට පස්සේ දැනෙන තේරෙන දුක නැති කරන්න තමයි අපි හැමෝම උත්සාහවන්ත වෙන්නේ. දැන් ඔබ ඔබේ ජීවිතයේ දිහාට හැරිලා බැලුවොතින් ඔබ නිතරම උත්සාහවන්ත වෙන්නේ ඔබේ ජීවිතයේ ඔබට පෙළෙන අසහනයක් ගෙනල්ලා දෙන කාරණාවන්ගෙන් නිදහස් වෙන්නද නැද්ද? නිදහස් වෙන්න නේද? කොටින්ම කිව්වොත් ඔබ ජීවිතයේ මේ සියලු කටයුතු කරන්නේ දුකටපත් වෙන්නද දුක නැති කරගන්නද දුකටපත් වෙන්නද දුක නැති කරගන්නද දුක දුක නැති කරගන්න එතකොට අපි ධර්මල්ලන්ට අධ්‍යාපනය ලැබලා දෙන්නේ ඇයි ඒ අයගේ ජීවිතයට දුක ගෙනල්ලා දෙන්නද එයාගේ ජීවිතේට එන්න තියෙන දුක නැති කරගන්නද අපි හිතන්නේ කොහොමද? එයාගේ ජීවිතේ සැපවන්ත කරන්න සුවදායක කරන අනාගතේ ලස්සන කරන්නද නැද්ද? එවනේ අනාගතේ ලස්සන කරන්න. ତොර අපි ජීවිතයයි රැකියාවක් කරන්නේ. එය අපි හරිහම්බ කරන්නේ. ඇයි අපි විවාහ වෙන්නේ? ඇයි අපි ගෙවල් දොරවල් හදන්නේ? දුක් විඳින්නද සැප විඳින්නද? සැප විඳින්නේ නේද? එහෙනම් මුළු ලෝකේ ඉන්න හැම කෙනාම දුක් විඳින්න බලාපොරොත්තු වෙන්න සියලු කටයුතු කරගෙන යන්නේ සැප විඳින්න බලාපොරොත්තු වෙන්න. සැප සැප විඳින්න බලාපොරොත්තු වෙන්න. දුක් විඳින්න බලාපොරොත්තුෙන් කවුරුත් කටයුතු කරන්නේ නැහැ. එහෙනම් අපි හැමෝම දුක නැති කර ගැනීම පිළිබඳ ගවේෂණයක නිරත වෙලා ඉන්නවද නැද්ද? දුක නැති කිරීම සම්බන්ධයෙන් නොඑක් නොඑක් ගවේෂණ කර කර ඒවට පිළියම් හොයමින් මේ පිළියම් අපි ජීවිතයට එකතු කරගනිමින් කටයුතු කරන පිරිසක්ද නැද්ද? අපේ ජීවිතයේ අපි හැමෝම කටයුතු කරන්නේ මොකක් වෙනුවෙන්ද? දුක නැති කර ගැනීමේ සටනකද නැද්ද ඉන්නේ? දුක නැති කර ගැනීමේ සටනක. අපි හිතනවා දුක නැති කරගන්න අපි මේ පාර හොය හොයා හොය හොයා යනකොට අපිට හිතෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් අපිට තියෙන දුක දුක නැති කරගන්න කියලා. එහෙමද නැද්ද හිතෙන්නේ? හැබැයි මම කියනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන දුක නැති කරන්න නෙවෙයි කියලා. හරි කතාවක් නේ. මෙන්න අපිට මේ මෙච්චර දුක නැති කරගන්න බුදුරජාණන් වහන්සේ ක්‍රමයේ පෙන්නලා දෙන එක බුදුරජාණන් වහන්සේ කළේ මෙන්න මේ හාමුදුරුවෝ කියනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන දුක නැති කරගන්නට නෙවෙයි කියලා. ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ දුක නැති කරන්න නෙවෙයි. ඇයි ඔබට ඔය ලෝකේ ඔක්කොම දේවල් ඔබ කරගෙන යන්නේ දුක නැති කරන්නද නැද්ද? ඔය හැම දෙයක්ම ඔබ කරන්නේ දුක නැති කරන්නටනේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ දුක නැති කර ගැනීම පිණිස නෙවෙයි දුක අවබෝධ කරන්න. මොකටද? දුක අවබෝධ කරගන්න තියෙන්නේ. මොකද මේ ලෝකයේ තියෙන දුක කාටවත් නැති කරන්න බෑ. ලෝකේ ඉන්නකම් ලෝකෙට අහු වෙනකම් කවදාකවත් දුක නැති වෙන්නේ නෑ. එහෙනම් අපිට තියෙන්නේ දුක නැති කරන්න නෙවෙයි බුද්ධ ශාසනයේ දුක අවබෝධ කරන්න තව විදියකට කිව්ව සමුදය දුරු කරන්න. මොකද සමුදය කියලා කියන්නේ? ඈ දුක ඇති වෙන්න තියෙන හේතුවක් තියෙනවනේ නේද දුක හටගන්න හේතුවක් තියෙනවා. එහෙනම් මෙන්න මේ හේතුව නැති වුණොතින් දුක එනවද? නෑ. එහෙනම් අපි ওই දුකට හේතුව දන්නවද? නෑ අපි කවුරුත් දුකට හේතුව දන්නේ නෑ. අපි නිකං කියයි ඉපදිච්ච ඉන්න කියලා. නේද? ඉපදුනේ ඇයි? ඇත්තටම ඇත්ත දන්නේ නැතිකම නිසා. ඇත්ත මොකද්ද ලෝකේ තියෙන? ඇත්ත චතුරාර්ය සත්‍යය. එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවායි කියලා කියන්නේ දුක අවබෝධ කරනවායි කියන එක. එහෙනම් දුක අවබෝධ කර ගැනීම පිණිසයි බුදුරජාන් වහන්සේගේ ධර්මය තියෙන්නේ. එහෙම නැත්නම් අපි එදිනදා ජීවිතේ දුකට විසඳුම හොය හොයා ගියාට වැඩක් දුක කියන්නේ ඵලේ. ඵලේ නැති කරන්න බෑ හේතු තියෙන තාක්කල් නේද? එහෙනම් අපි කල්පනා කරන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මොකක් වෙනුවෙන්ද දුක අවබෝධ කරගන්න නේද? දුක අවබෝධ කරගන්න. අපි ওই ජීවිතේ කොයිතරම් දුක නැති කරන්න හැදුවත් කවුද දුක නැති කරගෙන ඉවර කරපු කෙනා? කවුරු හරි ඉන්නවද? මම මෙන්න මේ දේ කරලා ඉවර කළා දැන් මගේ දුක නැති වෙලා තියෙන්නේ. එහෙම නැති කරන්න බෑ. නැති කරන්න බෑ. එහෙමනම් අපි කල්පනා කරගත යුතුයි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පෙන්වන්නේ දුක අවබෝධ කරන්න. ඉතින් මොකද්ද ඕකේ ඔය හැටි අවබෝධ කරන්න තියෙන්නේ නේද? අපි හොඳට දුක ගැන හොඳට දන්නවනේ. අය මොන අවබෝධ කරන්න තියෙනවද නේද? එහෙමද? අපිට හිතෙන්නේ එහෙමමයි. අපිට හිතෙනවා දුක ගැන අපි දන්නවා කියලා. ඔව් ඇත්තටම දුක දන්නවා ඇති. හැබැයි දුක දැනගත්තට දුක් ආර්ය සත්‍ය දන්නේ දුක් ආර්ය සත්‍ය දන්නේ නැහැ. දුක ගැන අපි හැමෝම දන්නවා. කොහොමද දන්නේ? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං. ප්‍රියෙහි විප්පයෝගෝ දුක්ඛෝ, අප්‍රියෙහි සම්පයෝගෝ දුක්ඛෝ යම්පි ඉච්ඡන් නලවිති තම්පි දුක්ඛං. සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛාති මොකද්ද කිව්වේ ජාතිපි දුක්ඛා ඉපදීමද දුකකි ජරාපි දුක්ඛා ජරාවද දුකකි ව්‍යාධිපි දුක්ඛෝ ව්‍යාධියද දුකකි මරණම්පි දුක්ඛං මරණයද දුකකි ප්‍රේහි විප්පයෝගෝ දුක්ඛෝ ප්‍රියයන්ගෙන් වෙන්වීමද දුකකි අප්‍රියයි සම්පයෝගෝ දුක්ඛෝ දැන් මොකද්ද අප්‍රියන් හා එකතු වීමද දුකකි යම්පි ඉච්ඡන්න ලැබති තම්පි දුක්ඛම් අපි යම් කැමැත්තක් තියෙනවා නම් ඒක නොලැබීමද ඒකේ විදිහට වෙන්නේ නැති එකද දුකක් ආ අපි හැමෝම දන්නවනේ ওই ටික නේද ওই ටික දන්නේ නැති කවුරු හරි ඉන්නවද? දැන් ඉපදෙන එක දුකයි කියලා තේරෙන්නේ නැද්ද? තේරෙනවනේ. ඇයි දුක? ඇයි ඉපදෙන එක දුක? දැන් උපදිනකොට බොහොම hina වෙලාද උපදින්නේ? ඈ? උපදින්නේ අඩාගෙනද නැද්ද අඩා කඳුලෙන් නැද්ද උපදින්නේ? අඬා කඳුලෙන් උපදින්නේ නේ. අපායක් වගේ තැනක නේ උපදින්නේ. ලේ ලේ විලක් මැද නේද උපදින්නේ. හරි. එතකොට ඒ දුක අපි දන්නවද නැද්ද? දන්නවා. එතකොට ඒ දුක් පීඩා අපි වින්දාද නැද්ද? වින්දා නේද? අපි දුක වින්දා. ජරාපි දුක්ඛ. ජරා දුක අපි විඳිනවද නැද්ද? දැන් ඔය ඇත්තෝ ජරාවට යනකොට වයසට යනකොට ටික ටික ශරීරයේ ජරා ජීර්ණ භාවයටපත් වෙනකොට හරි සතුටුයි නේද? කණ්ණාඩිය ළඟට ගිහිල්ලා මූණ දිහා බලලා කොණ්ඩේ දිහා බලලා හරි සතුටු වෙනව නේද? එන්න එන්න මගේ කොණ්ඩේ කොණ්ඩේ ගස් දෙකක් ගැලවිලා යනවා නේද? එන්න එන්න මේක සුදු ගැහිලා යනවා දත් දෙකත් වැඩිලා යනවා හමත් වැඩි ගැහිලා යනවා හරි සන්තෝසයිද? සන්තෝසයිද? නැහැ. එහෙනම් දැන් ජරාවද දුකකි පේනවද නැද්ද අපිට? අපි හැමෝටම පේනවා තේරෙනවා. ව්‍යාධියද දුකකි. මොකද ව්‍යාධි කියලා කියන්නේ? ලෙඩ වෙන දේවල් නේද? නොඑක් නොඑක් ව්‍යාධි රෝගාබාධ අපේ ජීවිතේට ඇති වෙනවා. එතකොට හරි සන්තෝෂෙන් ඉන්නේ නේ. නෑ බලන්න බෑ බුම්මගෙන ඉන්නේ වෙලාවට. ඇයි ඒ බුම්මන් ඉන්නේ සතුටු හින්දා දුක හින්දාද? දුක හින්දා. එහෙනම් දැන් කල්පනා කරන්න ඒකත් අපි දන්නවා. අය මොනවාද ඉතින් දැන් ওই ටික ටික ඔක්කොම දැනගෙන යන්නේ ඈ. ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛ නැත්නම් මරණම්පි දුක්ඛ. අනිත් දැන් අපි මරණ මංචක මොහොතට කවුරු හරි කෙනෙක් ලං වෙලා ඉන්නවා. හරි සතුටෙන් දින්නේ. ඔන්න ගියා මෙන්න ගියා තාලෙට දැන් කෙනෙක් ඉන්නවා ගැහි ගැහි ඉන්න හරි සන්තෝසයිද? නෑ නේද? හරිම දුකකින් ඉන්නේ. එරන් ඒකත් ඒකත් දන්නවා. ප්‍රියයි විපයෝගෝ දුක්ඛෝ. අපි හරි කැමැත්තෙන් ආදරෙන් ළඟ තුරුළු කළගෙන හිටපු මගේ දරුවා මගෙන් ඈත් වෙලා යනවා. හරි සතුටුයිද? නෑ නේද? සමහරු නම් ඉන්න ඕක යන එකමයි හොඳ කියලා කියන අය. හැබැයි තමන් බොහොම ආදරෙන් ළඟ තියාගෙන බොහොම කැමැත්තෙන් හිටපු දෙයක් තමන්ගෙන් අහිමි වුණොත් ඈත් වුණොත් මොකක් වෙනවද? දුකයිද සතුටුයිද? දුකයි. තමන් දකින්නවත් කැමති නැති තැනක වාසය කරන්නට ලැබෙනවා. තමන් දකින්නවත් කැමති නැති අප්‍රිය කෙනෙක් පිළිකුල් දෙයක් සමග වාසය කරන්න ලැබෙනවා. මොකද්ද වෙන්නේ? දුකයිද නැද්ද? දුකයි. දැන් එහෙනම් ඒකත්ම දැනගත්ත වැඩි හරියක්ම දැන් දන්නවද නැද්ද? වැඩි හරියක්ම දන්නවා. එතකොට Taman කැමැත්තෙන් බලාපොරොත්තුෙන් ඉන්න මේ මේ විදිහට තියෙන්න ඕන කියලා. හිතේ කැමැත්තක් තියනවා මෙසේ වුණා නම් හොඳයි මෙහෙමයි වෙන්න ඕනේ කියලා. ඒක නොලබිලා ගියොත් දුකයිද නැද්ද? දුකයි. දැන් දුකෙන් අපි මොකද්ද දැනගත්තේ? ඔක්කොම ටික දැනගත්තා. ඔක්කොම දැනගත්තා. ඊළඟට අපිට කියනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛති. පංච උපාදානස්කන්ධයම දුකයි කියලා කියනවා. දැන් ඕකත් දන්නවා කියලා හිතාගෙන ඉන්නේ කොහොමද? පංච උපාදානස්කන්ධය කොහොම අපි හිතන් ඉන්නවා මේ තියෙන්නේ ඔලු ගෙඩියයි බඩයි හමයි දත් ටිකයි මේක තමයි මගේ පංචස්කන්ධය. එහෙම හිතන් ඉන්නේ ගොඩක් අය නේ. එහෙම තමයි ගොඩක් අය හිතන් ඉන්නේ මේක තමයි පංච උපාදානස්කන්ධය කියලා. නෑ ඕක නෙවෙයි. ඒ නිසා අපි ඔක්කොම දැනගත්තත් අපි පංච උපාදානස්කන්ධය දන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ නැහැ ජාතිය දුකයි කියලා කිව්වේ නැහැ ජාතියද දුකකි. ජරාවද දුකකි. ඒවා දුක් තමයි. හැබැයි සංසිද්ධවම කිව්වොත් පංච උපාදානස්කන්ධේම දුකයි. ඔන්න අපිට තව තැනක බුදුරජාණන් වහන්සේ විස්තර කරලා පෙන්නනවා දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ පංච උපාදානස් කන්දය අවබෝධ කරන එක. එනම් දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං කියනකොට මෙතනදී ඥානයක් ගැන කියනව නේද? ඥානයක් ගැන කියනව නේද? එතකොට 아무තු ඥානයක් තියෙන්න ඕනද? ඉපදෙන ලෙඩ වෙන මැරෙන ප්‍රිය විප්පයෝග අප්‍රිය සංපයෝග දුකයි කියලා තේරෙන්න. 아무 ඥානයක් තියෙන්න ඕනද? දැන් ගෙදර ඉන්න බල්ලට ගලකින් දමලා ගැහුවම දුක දැනෙන්නේ නැද්ද? දැනෙන්නේ නැද්ද? එහෙනම් ඌටේ ව්‍යාධිය දුක තේරුන්නේ නැද්ද? තේරුණා නේද? තේරුණා. එතකොට කුරුළු කූඩුවක කුරුළු පැටව රැකබලාගෙන ඉන්න කුරුළු අම්මටයි තාත්තටයි ඒ කුරුළු පැටව ටික වෙන සතෙක් ඇවිත් දැහැගෙන පලාගෙන ගියොත් ඒ දුක දැනෙන්නේ නැද්ද? දැනව නේද? එනම් ප්‍රිය විප්‍රයෝග තේරිලා. දැනලාද නැද්ද? දැනිලා. එනම් අපි කල්පනා කරන්න ඕන ඔය දුක් ටික තේරෙන්න විශේෂ ඥානයක් ඕන විශේෂ ඥානයක් ඕන තිරිසන් සත්තුන්ටත් ඒ දුක තේරෙනවා දැනෙනවා දැනෙන්නේ නැද්ද දැනෙනවා හැබැයි නොතේරෙන දුක තමයි මොකද්ද පංච උපාදානස්කන්ධේ දුක තේරෙන්නේ නැහැ පංච උපාදානස්කන්ධේ දුක තේරෙන්නේ නැහැ වැටහෙන්නේ නැහැ එහෙනම් අපි අවබෝධ කළ යුතු දුක තමයි පංච උපාදානස්කන්ධය පිළිබඳ දුක. මොකද පංච උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධ කිරීමට තමයි අපි කියන්නේ දුක අවබෝධ කිරීම. එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම. එහෙනම් දුක්ඛේ ඥානං කියනකොට පංච උපාදානස්කන්ධය පිළිබඳ ඥානයයි දුක්ඛ සමුදය ඥානං කියනකොට පංච උපාදානස්කන්ධයේ හට ගැනීම පිළිබඳ ඥානය. දුක්ඛ නිරෝධය ඥානං කියනකොට පංච උපාදානස්කන්ධයේ නිරෝධය පිළිබඳ ඥානය. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං කියනකොට පංච උපාදානස්කන්ධය දුරු කරන පිළිවෙත නිරෝධ කරන පිළිවෙත පිළිබඳ ඥානය. එහෙනම් ඔන්න අපි කල්පනා කරන්න ඕන ධම්මචක්කප්පවත්තන වග්ගයේ සූත්‍ර දේශනාවල අපිට විග්‍රහ කරනවා දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ පංච උපාදානස් ඛණ්ඩයට පංච උපාදානස් ඛණ්ඩයට එහෙනම් යම් කෙනෙක් පංච උපාදානස් ඛණ්ඩය අවබෝධ කළා කියන්නේ මොකක් අවබෝධ කළා කියන එකද දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කළා කියන එකයි ඒ නිසා අපි තෝරගන්න ඕන මුලින්ම අපි අර දුක්තික දැකලා දුකෙන් නිදහස් වීමේ බලාපොරොත්තුෙන් තමයි ඇත්තටම අපි හැමෝම කටයුතු කරන්නේ. ලෝකේ අපි හැමෝම ජරා දුක දැකලා ජරාව නැති කරන්නද නැද්ද උත්සාහවන්ත වෙන්නේ. දැන් ජාති දුක දැකලා ඕක නැති කරගන්නද නැද්ද උපදිනකොට විවිධ උපක්‍රම යොදවලා උපත කරවන්න හදන්නේ. ඒ දුක් පීඩා අවම කරගන්නද නැද්ද? අවම කරගන්නට. එහෙනම් ඒ දුක දැකලා ඒක නැති කරගන්න තමයි හදන්නේ නේද? ජරාව දැකලා ජරාව නැති කරන්න උත්සාහවන්ත වෙන්න. ව්‍යාධිය දැකලා ව්‍යාධිය නැති කරන්න උත්සාහවන්ත වෙන්න. එහෙනම් මරණය දැකලා මරණය ඉදිරියට කල් දාගන්න නෙවෙයි උත්සාහය. කවුද මැරදි කැමති ඊළඟ මොහොතේ මැරෙන්න? කවුද කැමති? කවුරුත් කැමති නෑ. දැන් හිතන්නකෝ අපි කවුරුත් කැමතිද මැරිලා අපාය යන්න? කැමති නෑ. හැබැයි අපායේ ඉන්න සත්තු කැමතිද මේ වෙලාවේ මාව මරලා දාපියන් කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නේ මට අපායේ ඉන්න බෑ කියලා? එහෙමද? දැන් අපායේ තිරිසන් අපායේ තිරිසන් සත්තු තිරිසන් සත්තු තමන් මරලා අපායෙන් නිදහස් කරනවට කැමැතිද? ඈ? කැමැති නෑ. ඉතින් අපි හිතලා බලමුකෝ අපි නිරේ ගැන අහලා තියෙනවනේ නේ? නිරේ ගැන අහලා තියෙනවා. එතකොට මේ නිරේ ඉන්න නිරිසත්තු අපි අහලා තියෙනවා මේ පැත්තෙන් ගින්දර මතුවීගෙන එනකොට අනිත් පැත්තට දුවන මොකටද? බේරෙන්න. ඒ පැත්තෙන් ගින්දර එනකොට තව පැත්තකට දුවනවා. එහෙනම් නිරේ පිච්චි පිච්චි ඉන්න සත්තුවත් කැමති නෑ. මොකටද? උන් කැමතිත් නෑ එතනින් එතනින් වයින් වෙන්න. එහෙනම් දැන් අපි කල්පනා කළ යුතුයි අපි හදන්නේ මේ දුක පෙනිපෙනි දුක දැක දැක ඒ වලේම ඉන්නද නැද්ද? දුක පෙනිපෙනි දුක දැක දැක ඒ වල ඇතුළේම ඉන්නද නැද්ද අපි උත්සාහවන්ත වෙන්නේ? දැන් අපිට පේනවා අපිට හිතෙනවා අනේ අපෝයි අච්චර ගිනි ගන්න අපායේ ගිනි අරගෙන මැරිලා යනවනම් හොඳයි තවත් විඳවනවට වැඩිය කියලා අපිට හිතෙන්න පුළුවන්. හැබැයි උන්ට එහෙම හිතෙනවද? උන්ට හිතෙන එක මොහොතක් හරි තව ජීවත් වෙන්න තියනවා නම් සැපයි කියලාද නැද්ද? තව එක මොහොතක් හරි ජීවත් වෙන්න තියනවා නම් සැපයි කියලා එහෙමයි හිතෙන්නේ. දැන් අපිටත් එහෙමද නැද්ද? අපිටත් අපිට හිතෙන්නෙත් ඒ විදිහමයි. දැන් මේ ජරා දුක්ඛඳක, ව්‍යාධි දුක්ඛඳක, මරණ දුක්ඛඳක, ශෝක දුක්ඛඳක පැටලි පැටලි ඉන්න අපිට හිතෙන්නේ කොහමද? තව මොහොතක් කරේ මේකේ ජීවත් වෙන්න තියෙනවා නම් ඒක තමයි සැප. අපි අර දුක නැති කරගන්න එක තමයි සැප විදියට ජීවිතේ හැමදාම කරගෙන යන්නේ. ජීවිතේ දුකක් නැත්තම් සැපක් පණවන්න බෑනේ නේ. දුක නිසායි සැප පැනවුනේ නේද? එහෙනම් දැන් කල්පනා කරන්න ඕන. අපි හැමෝම ලෝකේ ජීවත් වෙනකොට හදන්නේ දුක නැති කරන්නට. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව දුක කිව්වේ පංච උපාදානස් කන්දේට. එහෙනම් දුක අවබෝධ කරනවා නම් පංච උපාදානස්කන්ධය අවබෝධ කරන්න ඕන නේද? අපි දුකයි දුකයි දුකයි කියලා මොන දේ කිව්වත් වැඩක් නෑ. දුක නැති කරගන්න කියලා හිතාගෙන අපි උඩ බලාගෙන හිටියත් වැඩක් නෑ බිම බලාගෙන හිටියත් වැඩක් එහෙම නැති වෙන්නේ එහෙම නැති වෙන්න එහෙම ගැලවෙන්න බෑ. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන දුක අවබෝධ කිරීම පිණිස පංච උපාදානස්කන්ධය අවබෝධ කරන්න වෙනව නේද? පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්න වෙනවා. දැන් මොකද්ද මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ? අවබෝධ කරන්නත් පංච උපාදානස්කන්ධය දැනගෙන ඉන්න ඕනද නැද්ද? දැනගෙන ඉන්න ඕන. පංච උපාදානස්කන්ධය පිළිබඳව නොදන්නා තාක්කල් නොදැන ගන්නා තාක්කල් අපිට ඇත්තටම කිව්වොත් ධර්මය දකින්න බෑ. ධර්මය දැක්කේ නැත්නම් අපිට බුදුන් දකින්නත් බුදුන් දකින්න බෑ. අපි මේ පංච උපාදානස්කන්ධය අවබෝධ කරනවායි කියලා කියන්නේ තව එක පැත්තකින් කිව්වොත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා පටිච්ච සමුප්පාදය අවබෝධ කරනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කරනවා ওই ටිකම තමයි දැන් එහෙනම් අපි බලමු මේ පටිච්ච සමුප්පාදේම නැත්තම් පංච උපාදානස්කන්ධය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ කොහොමද කියලා. මොකද්ද පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ? අපි දන්නවා හොඳටම දන්නවා මොකද්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන රූපය පිළිබඳ අවබෝධ කරන්න ඕන. වේදනාව පිළිබඳ අවබෝධ කරන්න ඕන. සංඥාව පිළිබඳ අවබෝධ කරන්න ඕන. සංඛාරය පිළිබඳ අවබෝධ කරන්න ඕන. විඥානය පිළිබඳ අවබෝධ කරන්න ඕන. අපිට හිතේ ආයි මොනාවක අවබෝධ කරන්නද අපි ඕක දන්නවන්නේ. මොකද රූපේ කිව්වම මේ තියෙන අසපූර්වට රූපය. ආයි වේදනාව මොනවාද අවබෝධ කරන්න තියෙන්නේ? අපේ ජීවිතේට දුක් වේදනා එනවා එනවා ඉවරයක් නැහැ කැපුවමත් රෙදෙනවා නේද? ගැහුවමත් රෙදෙනවා ලෙඩ වුණාමත් රෙදෙනවා ඔය දැනගatti වේදනා. එහෙමද? අපි හිතන්නේ වේදනාව කියපු ගම අපේ ඔළුවට එන්නේ රෙදෙන එකක්ද නැද්ද? රෙදෙන එකක් ඇයි සැප වේදනා නැද්ද? ඒවත් තියෙනව නේද? ඉතින් ඒ නිසා අපි වේදනාව කිව්වට පස්සේ අපිට තේරෙන විදිහට නෙවෙයි. අපි කොහොමද අවබෝධ කරන්න ඕන? නුවණින් අවබෝධ කරන්න ඕන. නිකන් දැනගත්තට වැඩක් නැහැ. ජානාති සංජානාති විජානාති වුණාට වැඩක් නැහැ. අපි පජානාති වෙන්න ඕන. මොකක්ද ඒ කිව්වේ? නේද? ඒ ජානාති සංජානාති විජානාති කියලා කියන්නේ අපි විඥාණයෙන් අවබෝධ කරනවා කියන එක. එහෙම නැත්නම් ලෝකේ තියෙන දැක්මකින් අවබෝධ කරනවා කියන එක. හැබැයි පජානාති කියලා කියන්නේ විශේෂ නුවණකින් අවබෝධ කරනවා මොකද්ද? චතුරාර්ය සත්‍ය නුවණින් යුක්තව අවබෝධ කරනවායි කියන එක. එහෙනම් අපි ඒක අවබෝධ කරගත යුත්තේ චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණින් යුක්තවයි. මොකක් කොහමද? චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණින් යුක්තව අපි අවබෝධ කරන්න ඕනේ රූපය කියන්නේ මොකද්ද? වේදනාව කියන්නේ මොකද්ද? සංඥාව කියන්නේ මොකද්ද? සංඛාරය කියන්නේ මොකද්ද? විඥානය කියන්නේ මොකද්ද කියලා. එහෙනම් රූප කිව්වට පස්සේ රූප වලට මොනවද අයිති වෙන්නේ? සෑහෙන්න රූප තියෙනවා. අපි සරලවම කිව්වොත් වර්ණ රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප ඊට පස්සේ චක්කු රූප, සෝත රූප, ඝාන රූප, දිව්‍යා රූප, කාය රූප, මනෝ රූප. දැන් ඔහොම කිව්වට හරියන්නේ නැහැ. ඔහොම පාඩම් කළාට හරියන්නේ නැහැ. අවබෝධ කරන්නම අවබෝධ කරන්ට වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ රූපේ උපමා කළේ මොකටද? පෙන පෙන පිටකට වේදනාව උපමා කළේ දිය බුබුලකට සංඥාව උපමා කළේ මිරිඟුවකට සංඛාරය උපමා කළේ කේල් කඳකට විඥානය උපමා කළේ මායාවකට හරි ඉතින් ඕකයි අමුතු එකක් ඇයි රූපේ වෙන පිටක් වගේ මේ කැඩි කැඩි බිඳි බිඳි යන්නේ එහෙම නේ හිතන්නේ ආ මට පෙන්වන්නකෝ සද්ද රූපය බින්දෙන විදිය ඒ කැඩි කැඩි කැඩි කැඩි කවුද දැක්කේ සද්ද රූපේ කැඩි කැඩි යනවා සද්දේ කැඩි කැඩි යනවා දැක්කද කාට හරි පේනුණාද නෑ නේද ගන්ධ රූපේ රස රූපේ පොට්ටබ්බ රූපේ ධම්ම රූපේ එම් පෙනුණාද? නෑ නේද? එහෙනම් ඉතින් ওই රූපේ පෙන පිටක් කිව්වට පස්සේ අපිට අවබෝධ කරගන්න තියෙනවා තව ගැඹුරෙන් නේද? තව ගැඹුරෙන් අවබෝධ කරගන්න වෙනවා. නිකන් කැඩි කැඩි යන එකකට වඩා එහා ගිහිල්ලා අපිට අවබෝධ කරගන්න වෙනවා. රූපේ පෙන පිටක් කිව්වයි කියලා. වේදනාව දියබුබුලක් කිව්වේ ඇයිද කියලා. සංඥාව මිරිඟුවක් කිව්වේයිද සංඛාරයේ කෙහෙල් කඳක් කිව්වේයිද විඥාණය මායාවක් කිව්වේයිද කියලා අඳුනගන්න වෙනවා. එහෙනම් මේ ටික අඳුනගන්න කලින් රූපය කියන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලා අඳුනගමු. වේදනාව කියන්නේ මොකද්ද කියලා අඳුනගමු. සංඥාව කියන්නේ මොකද්ද කියලා අඳුනගමු. සංඛාරය කියන්නේ මොකද්ද කියලා අඳුනගමු. විඥානය කියලා කියන්නේ මොකද්ද කියලා අඳුනගමු. ඔය ටික අඳුන ගන්න ඕන නේද? ඕවා කොහෙද තියෙන්නේ? රූපේ වේදනාව සංඥාව සංකාරේ විඥානේ කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? මගේ ඇඟ ඇතුළේද? කොණ්ඩේ ගස්සස් එදුවා තියෙන්නේ. නියපොතු ඇතුළේද? දත් ඇතුළේද? හම ඇතුළේද? මස් ඇතුලේද නෑ ඔය කෙස්ලොම් නියදස් සම්මස්නහර කියලා අපි කියන ටිකක් තියෙන්නේ පංච උපාදානස්කන්ධය ඇතුළෙම තමයි. පංච උපාදානස්කන්ධය ඇතුළෙම තමයි. මමත්වයේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ පංච උපාදානස්කන්ධය ඇතුළෙම තමයි. හැබැයි අපිට තේරෙන්නේ අපේ මුළු ජීවිතේම තියෙන්නේ පංච උපාදානස්කන්ධය ඇතුළේ. ඔන්න ඔන්න ඉතින් හාමුදුරුවෝ අනම් මනම් කියන්නේනවා අපි මොකද්ද ඇතුළලු අපේ ජීවිතේ තියෙන්නේ නේද? මොකක්ද එකක් කියන ඒක ඇතුලේ අපේ ජීවිතේ මොන පිස්සුද මේ අපේ ජීවිතේ තියෙන්නේ පෘථිවිය උඩ නේද එහෙනම් පෘථිවිය තියෙන්නේ කොහෙද පංච පාදානස්කන්ධය තුල ඉරහඳ තාරකා ගස්ගල් ඔක්කොම තියෙන්නේ පංච පාදානස්කන්ධය තුල ඔන්න ඕක අවබෝධ කරගන්න වෙනවා. නැත්නම් අපි හිතනවා පංච උපාදානස්කන්ධේ තියෙන අපි තුල කියලා. එහෙමද නැද්ද? අපි හිතන් ඉන්නේ පංච උපාදානස්කන්ධේ තියෙන්නේ මගේ තුල. එහෙමනේ හිතුවේ. නෑ නේනම් මගේ තුල ගසුත් තියෙන්න වෙනවා, ගල් තියෙන්න වෙනවා, ඉරහඳ තාරක ඔක්කොම එහෙනම් මගේ තුල වෙන්න වෙනවා. එහෙම නෙවෙයි. පංච උපාදානස්කන්ධය ඇතුලේ තමයි අපි ඔය හැමදේම හැමදේම කතා කරන්නේ. එහෙනම් පංච උපාදානස්කන්ධේ ගොඩාක් ලොකු එකක් වෙන්නේ නැති නේද? ඒ ඉරත් ඒක ඇතුළේන තියෙන්නේ. හඳත් ඒක ඇතුලේ. ගස්ගල් ඔක්කොම ඒක ඇතුලේ නම් පංච උපාදානස්කන්ධය මා විශාල එකක් වෙන්නේ නැති කියලා හිතෙන්න පුළුවන්. ඔව් ඒක මහ විශාලයි. පරතරක් කෙරවලක් පේන්නේ නැති තරම් අපි වතරමං වෙන තරම් ඒක මහ විශාලයි. ඔන්න ඕක අපි අවබෝධ කරන්න ඕන. මේ පරතරක් නොපෙනෙන විදිහට අපි වතරමං කළේ මොකක් තුලද? පංච උපාදානස් කන්දය තුල පංච උපාදානස් කන්දය තුල. එරා අපි බලමු අපේ මුළු ජීවිතේම පංච උපාදානස් කන්දය කිව්වනේ. ඇයි එහෙම වෙන්නේ කියලා බලමු නේද ටිකක්. දැන් අපි කල්පනා කරලා බලමුකෝ ගස් ලැබු නිතර ලැබෙනවානේ දැන් ගස් ලැබු ගෙඩියක් ඉදීලා තියෙනවා කියලා හිතන්නකෝ. රතු පාටට ඉස්සරහා තියෙන මොකද්ද? ගස් ලැබු ගෙඩියක් ඉදීලා තියෙනවා. අපි ඕක දකින්නවා කියලා හිතමුකෝ. දැන් ඕක දකින්නවා. අපි හිතන්නේ කොහොමද? එළියේ හොඳට ඉදිච්ච ගස් ලබු ගෙඩියක් තියෙනවා. ඒක මම දකින්නවා. ඒවද නැද්ද හිතෙන්නේ? එහෙමයි හිතෙන්නේ. එළියේ හොඳට ඉදිච්ච ගස් ලබු ගෙඩියක් තියෙනවා. ඒක මම දකින්නවා. අපිට ওই විදිහට හිතනවා බැලු බැලමට. හැබැයි ඔය අපි කිව්වනම් මුළු ලෝකෙම අපේ මුළු ජීවිතේම පංච උපාදානස්කන්ධය කියලා. එළියේ ගස්ලාපු ගෙඩියක් තියෙන ඒක මම දකිනවා කියන එකත් එහෙමනම් මොකක් යටතේද ගොඩ නැගෙන්න ඕන. ඒකත් පංච උපාදානස්කන්ධය තුලින්මයි හම්බෙන්න ඕන. වෙන කොහෙන්වත් හම්බෙන්න බෑ. එහෙනම් අපි ඔය සිදුවීම තුල තියෙන පංච උපාදානස්කන්ධය මොකද්ද කියලා හොයාගමුද? අපි නිකම්ම නිකම් ගස් ලබු ගෙඩියක් දකින්නවා කියනවට වඩා නේද? ඔය සිද්ධිය ඇතුලේ තියෙන පංච උපාදානස්කන්ධය මොකද්ද කියලා හොයාගමුද? ඒතර වටිනවා. දැන් පංච උපාදානස්කන්ධේ එක කොටසක් තමයි මොකද්ද? විඥාන කියලා කියන්නේ නේද? විඥාන විඥාන කියනවා විඥාන කියන්නේ මොකටද? විඥාන කියලා කියන්නේ දැනගන්නා වූ ස්වභාවයට මොකටද විඥාන කියන්නේ දැනගන්නා වූ ස්වභාවයට අපි මොනවා දැනගත්තත් දැනගන්නේ මොකක් කරාද විඥානේ හරහා අපිට වෙන දැක ගන්න දැනගන්න තැනක් නැහැ අපි හැම දෙෙම දැනගන්නේ විඥානේ හරහා එහෙනම් හොඳට ඉදිච්චි පැපල් ගෙඩියක් මට පේනවා කියලා දැනගන්නෙත් කොහෙන්ද? දැනගන්නේ විඥානෙ. ඔන්න එහෙනම් හොඳට ඉදිච්ච පැනීරහට තියෙන පැපල් ගෙඩියක් තියෙනවා. ඒක මම දකිනවා කියලා දැනගත්තේ විඥාණයෙන් දැනගත්තා. එහෙම නැත්නම් දැනගත්ත දෙයට අපි විඥාන කියලා කිව්වා. දැනගත්ත දෙයට විඥාන කියලා කිව්වා කියනකොට හොඳයි. නැත්තම් අපි හිතනවා විඥාණයෙන් දැනගත්ත කොහොම අපි හිතනවා මොකක් හරි විඥානය කියලා gediyak හරි බෝලයක් හරි මේ ඔලු gediy ඇතුලේ ඇති ඒකෙන් තමයි දැනගත්තේ කියලා හිතනවා නේද? නෑ. අපි කියමු දැනගත්තා වූ ස්වභාවයට කියන මොකක් කියලාද? විඥාන කියලා කියනවා. එනම් තෝරගන්න දැනගත්තා වූ ස්වභාවයට කියනවා විඥාන කියලා. සංඛාරය කියන්නේ මොකද්ද? මම එළියේ තියෙන පැපොල් ගෙඩියක් දැක්කා කියලා මමත්වෙන් ගන්න ස්වභාවයක් තියෙනවද නැද්ද? මමත් වෙන්නේ ගන්නෙ. මම විසින් ඉදිච්ච හොඳ ගස් ලබු ගෙඩියක් දැක්ක හොඳට තියෙනවා කියලා මමත්වෙන් ගත්ත ටිකට අපි මොකක් කියනවද? සංඛාර කියලා කියනවා. හැබැයි සංඛාරය ගැන දැනගත්තේ ඒ සංකාරය ගැනත් දැන ගැනීමක්ද නැද්ද කලේ? දැන ගැනීම. ඒ දැනගත් ස්වභාවයත් ඇත්තටම දැනගත්තේ විඥාන විදියටද නැද්ද? දැනගන්නවා කියන්නේ විඥාන ඒක තෝරගන්න. ඊළඟට දැන් අපි කල්පනා කරලා බලුවොත් සංඥා ටිකක් මොකද්ද සංඥාව කියලා කියන්නේ? ඔව්. දැන් අපිට එනවා පැපල් ගෙඩියේ පාට, හැඩතලය, සුවඳ, සුවඳ නෑ නේද? වැඩිය. දැන් තියෙන වගේ රසය ඔය ටික ගැනත් වෙනවද නැද්ද දැනෙනවද නැද්ද? දැනෙනවා. ඒ දැනෙච්ච ටිකට අපි කියන මොනා කියලාද? සංඥා. එහෙනම් මේ සංඥාව පිළිබඳ දැනුනෙත් දැන ගැනීමක් නේ කලේ. එහෙනම් ඒකත් විඥාන විදිහටද නැද්ද දැනගත්තේ? විඥානය තුලින්මයි. ඊට පස්සේ වේදනාව කිව්වේ මොකද්ද? එතකොට ජස්ලබ් ගෙඩිය හොඳට තියනවා කන්න ඕනි කියලා හිතෙනකොට එන්නේ මොන වේදනාවක්ද? සැප වේදනාවක් නේද? ඒක ගැන දැනුනේ කොහෙන්ද? විඥානේ. නෑ හිතින්නේ දැනගත්තේ. එහෙනම් හිතින් දැනගත්ත ටිකට තමයි අපි විඥාන කියලා කියන්නේ. එතකොට රූප කියන්නේ මොකටද? රූප කියන්නේ දැන් අපිට ඔතන ඝන සංඥාවකින් පැපලයක් විදියට පේනව නේද? ගස් ලබ්බක් විදියට ඝන සංඥාවක් එනව නේද? ඒකේ තද ගතියක්, පිම්බිච්ච ගතියක්, ඒකේ රළු ගොරෝසු සිනිඳු ගතියක්, ඒකේ තියෙන සීත උෂ්ණ ගතියක් මේ වගේ ගති ස්වරූප ටිකක් හරහා තමයි අපිට දැනගන්න ලැබුණේ නේ. ඒ කොටසට අපි කියන මොනා කියලාද? රූප කියලා කියනවා. ඒ කොටසට කියනවා රූප කියලා. ආ රූපේ ගැනත් දැනගත්තාද නැද්ද? කොහෙන්ද දැනගත්තේ? විඥානේ. හිතින්මයි දැනගත්තේ. එහෙනම් අපි කල්පනා කරන්න ඕන හිත කියලා 아무තු එකක්. එහෙම නැත්නම් විඥානේ කියලා ඇත්තටම නිට්ටය විච්ච ඒකකයක් තිබුණද රූපය ගැන වේදනාව ගැන සංඥාව ගැන සංකාරය ගැන දැන ගැනීමට විඥාන කිව්වද? හරි. දැන ගැනීමටයි විඥාන කියන්නේ. එහෙනම් රූපය ගැන වේදනාව ගැන සංඥාව ගැන සංඛාරය ගැන දැන ගැනීමටම අපි කියනවා විඥාන කියලා. ඔය දැනගත් ස්වභාවයට අපි කියන්නේ එමනම් විඥාන. ඔන්න ඔය විදිහට තමයි සරලව අපි හඳුන්වන්නේ රූපය, වේදනාව, සංඥාව, සංඛාරය, විඥානය එතකොට දැන් කල්පනා කරලා බලමු අපිට දැන් පැහැදිලි වෙන්න ඕන රූපය ගැන වේදනාව ගැන සංඥාව ගැන සංකාරය ගැන දැනගත්තේ විඥානය තුලින්ද නැද්ද විඥානය තුලේ එතකොට රූප වේදනා සංඥා සංකාර ටිකකට තව නමක් කිව්වොත් නාම රූප නාම රූප නාම කිව්වේ මොනකටද? වේදනා සංඥා සංඛාර ටික නාම ධර්ම. රූප කියපු කොටස රූප. එහෙනම් දැන් අපි රූප වේදනා සංඥා සංඛාර කියන්නේ නැතුව නාම රූප කියලා පාවිච්චි කරනවා. විඥාණයෙන් දැනගත්තේ මොකක් ගැනද? නාම රූපය ගැන තමයි විඥාණයෙන් දැනගත්තේ. වෙන කොහෙන්වත්ද එහෙමනම් නාම රූපය ගැන දැනගත්තේ? නැ විඥාන. එහෙනම් විඥානයේ නාම රූප ගැන දැනගත්තා කියලා නෙවෙයි අපිට ජීවිතේ මෙච්චරකම් දැනීම තිබුණේ කොහමද? මම විසින් ගස් ලබු ගෙඩියක් දැක්කමයි කියලා. එහෙමද නැද්ද? මම කියලා ආත්මයක් ඉන්නවා. එයා තමයි මේ ගස් ලබු ගෙඩිය දැක්කෙමයි කියලාද නැද්ද අපිට තේරුනේ? හරි. එහෙම තේරුණත් ඒ තේරුණෙත් මොකක් තුලින්ද? විඥාණය තුලේ. එහෙම තේරුණේ විඥාණය තුලේ. දැන් එහෙමනම් කල්පනා කරලා බලන්න පහසුවට අපි නිතරම විඥානේ උපමා කරගන්නවා මෙහෙම බෝලයකට නේද? විඥානේ කවුරු හරි දැකලා තියනවද? කවුරුත් දැකලා නැහැ. දැකලා නැත්තම් දැන් බලාගන්න මෙන්න මේ වගේ බෝලයක් තමයි විඥානය කියන්නේ කියලා අනුමාන කරගන්න මේක මේ බෝලයක් කියලා ගන්න එපා gediye පිටෙන් උපමාවක් විදියට තෝරගන්නයි මේක පැහැදිලි කරන්නේ විඥානය කියන්නේ මොකක්ද එමනම් බෝලයක් විදියට උපමා කරගන්න මේ විදියට උපමා කරගන්න දැන් එමනම් කල්පනා කරලා බලන්න මේ විඥානයේ තුලින්ද නැද්ද ඔබට ගස් ලැබු ගෙඩියක් තියෙනවා ඒක මම දැක්කා කියලා දැනගන්න හම්බුනේ විඥානය තුලින් නේද? එහෙනම් ගස් ලැබු gediyak තියෙනවා ඒක මම දැක්කා කියන තැන සිද්ධ වුණේ මොකද්ද? විඥානය තුලින් නාම රූප පිළිබඳව දැනගත්තා. මොකද්ද උනේ? විඥානය තුලින් නාම රූප පිළිබඳව දැනගත්තා. එතකොට දැන් කල්පනා කරලා බලන්න මේ විඥානයේ ඇතුළේද නැද්ද එහෙමනම් එළියේ ගස් ලැබු gediyai ඇතුලේ මමයි කියන දෙකම ගොඩනැගුවේ මොකක් තුලින්ද? ඔන්න කල්පනා කරන්න. එළියයි ඇතුලයි කියන දෙපැත්ත හැදුවෙත් කොහෙන්ද? විඥාණයෙන්මයි. වෙන කොහෙන්වත් නෙවෙයි. එහෙනම් ඔබ කල්පනා කරලා බලන්න මේ එළියේ තියෙනවා මම ඇතුළ කියලා හදාගන්න දෙපැත්තම පෙන්වන්නේ කොහෙන්ද? ඒ ගොඩ නගන දෙපැත්ත මෙහෙමනම් විඥාණය තුලින් තමයි පෙන්වන්නේ. දැන් මං අහනවා විඥානයේ එළියද ඇතුළේද? දැන් අහන්න විඥානයේ එළියද ආධ්‍යාත්මිකද? ආධ්‍යාත්මිකයිනේ විඥානේ නේද? එහෙනම් ඔබ මේ එළියයි ඇතුළයි කියලා හිතාගෙන ඉන්න ටික ආධ්‍යාත්මික විඥානයේ තුලින්ද නැද්ද ගොඩනගන්නේ? එහෙනම් එළිය ඇතුළ කියන දෙක ඇත්තටම ඝන සංඥාවෙන් පෙන්නුවාට ওই දෙකම විඥානයේ තුලින්මයි පහල කරන්නේ. ඕක තෝරගන්න විඥානය තුලින්මයි එහෙමනම් එළිය ඇතුළ කියන දෙපැත්ත තේරෙන්නේ නැද්ද? විඥානය තුලින් තමයි එළියයි ඇතුළයි කියන ભેදය හදලා තියෙන්නේ. එහෙම කියන්නේ කොහොමද මේ අසාපූර්වට මම මම ඉන්නේ මේ මේ තියෙන්නේ මගේ කොණ්ඩේ ටික නේද? මේ මගේ නියපොතු දත් ටික හැම ඔක්කොම මෙච්චර තියෙද්දින් කියනවා මේ හාමුදුරුව විඥාණය ඇතුළෙන්ලෝ නේද විඥාණය ඇතුළෙන්ලු එළියයි ඇතුළයි දෙක පෙන්නුවේ. දැන් හිතලා බලන්නකෝ කෙස් කියලා දැනගන්නේ මොකක් තුලින්ද? අන්න හරි. කෙස් කියලා දැනුනේ හිතටනේ. හිතටමයි දැනුනේ. විඥාණයටයි දැනුනේ. එතකොට මේ මගේ කෙස් කියලා දැනගත්ත ටිකට අපි කියනවා සංඛාර. මොකද්ද? මේ මගේ කෙස් කියලා දැනගත්ත ටිකට කියනවා සංඛාර. එනයි සංඛාරය ගැන දැනුනේ කොහෙටද? විඥාණයටමයි දැනුනේ. ඊට පස්සේ මේ කළු පාට දිගටි නේද? රළු විච්ච සිනිඳු විච්ච ඉදිච්ච කෙස් කියලා ආවනේ සංඥා ටික. හරි. මේ සංඥාව ගැන දැනුනේ කොහෙටද? විඥාණයටමයි. එතකොට ඉදිච්ච කෙස් නම් හරිය සතුටුයිද දුකේ බෑද? දුකයි නේද? එතකොට හොඳට කලුවට දිගට තියනවා නම් හරි සතුටුයි. එතකොට ওই වේදනාව දැනුනේ කොහෙටද? විඥාණයටමයි. එහෙනම් ඒක තද ගතිය, සිනිදු ගතිය, ගොරෝසු ගතිය හොඳට පිම්බිලා තියෙන මගේ කෙස් ටික කියලා දැනිච්ච ස්වභාවය දැනුනේත් කොහෙටද ඒ රූපය පිළිබඳ? එහෙනම් කෙස් කියලා දැනගත්තේ විඥාණය තුලින්මද නැද්ද? එහෙනම් කෙස් කියලා පැනෙව්වත් විඥානයේ හරහා ගොඩ නැගුණු නාම රූප ධර්මතාවයක්ම පමණයිද නැද්ද? එහෙනම් කෙස් කිව්වත් ලොම් කිව්වත් නිය කිව්වත් දත් කිව්වත් මම කිව්වත් මම ගැන දැනගන්නේම මොකක් තුලින්ද? විඥානය තුලින්. මම ගැන දැනගන්නේම විඥානය තුලින්. එහෙනම් එළිය කියලා දැනගන්නේ විඥානය තුලින් ගහ ගල ඉර හඳ තාරකාව කියලා දැනගන්නේ හිතට නෑ ධර්මනුනේ හිතට අරමුණු. එහෙනම් හිත කොතනද? එහෙම නැත්නම් විඥානය කොතනද? නාම රූපේ ප්‍රත්‍ය නොලබා විඥානය සකස් වෙන විදිහක් නෑ. නාම රූපේ ප්‍රත්‍යයෙන් ගොඩනැගිච්ච විඥානය හරහා තමයි එහෙනම් මුළු ලෝකෙම දැනගත්තේ. එහෙනම් අපිට පැහැදිලි වෙන්න ඕන එළිය ඇතුළ කියන දෙපැත්ත බිහි කලේ කොහෙන්ද? විඥානය තුලින් එළිය ඇතුළ කියන දෙපැත්ත බිහි කළේ විඥාණය තුලින් දැන් අපි මෙන්න මේ විඥාණයට උපමාව මොකද්ද බුදුරජාණන් වහන්සේගේ විඥාණයට උපමාව මායාව හැබැයි මේ මායාව අපිට අද ඇත්තක් වෙලාද නැද්ද මේ මායාව අපිට අද ඇත්තක් වෙලා අපි හිතන්නේ මේ විඥාණයෙන් පෙන්න ඔක්කොම ඇත්ත කියලාද නැද්ද හිතන්නේ? මේ විඥාණයෙන් පෙන්නලා දෙන ඔක්කොම ඇත්ත කියලා හිතන්නේ ඇයි විඥානේ මායාවට අපි කොටු වෙලාද නැද්ද විඥානේ මායාවට කොටු වෙලා ඒ නිසා අපි හිතනවා මේ ඉරහඳ තාරකා ගස්ගල් වලින් පිරිච්ච ලෝකේ ඇත්තක්මයි සත්‍යක්මයි කියලා හිතනවද නැද්ද එහෙම හිතනවා එහෙම හිතාගෙනද නැද්ද අපි හැමෝම කටයුතු කරන්නේ හැබැයි ඒකට මිච්ඡා දිට්ඨියද කියන්නේ සම්මා දිට්ඨියද? මිච්ඡා දිට්ඨිය ඇයි? විඥානේ මායාකාරීත්වය තාම අපි අඳුනගෙන නැහැ. විඥානේ මායාකාරීත්වය තාම අපි අඳුනගෙන නැහැ. ඒ අඳුනගත්තේ නැති නිසාමද නැද්ද අපි ඒක ඇත්තක් කියලා අරගෙන තියන්නේ? ඒක අපි මේ විදිහට ඇත්තක් කියලා අරගෙන තියන්නේ මේක ඇත්ත දන්නේ නැතිකම නිසා. දැන් මම උපමාවට කිව්වේ කොහමද? ලබ්බේ තොইলේ කියලා නේද? ලබු ගෙඩියක් ඇතුලේ නටන තොইলයක් වගේ මේක ඇයි දැන් කල්පනා කරන්නකෝ. දැන් මේ කතාව අහලා තියෙනවනේ. කොහමද අහලා තියෙන්නේ? තොইলයක් නටන්න පටන් ගරන් වැස්සක් ඇවිල්ලා ලබ්බ ඇතුලට ඔක්කොම අඩුම කුඩුම දාගෙන තොইলේ නටන්න රිංග ගත්තලු නේද? ඊට පස්සේ තොইলෙන් හොඳට නටනවා බෙරත් හොඳට ගහනවා. දැන් නටනට නටනට ඉන්නකොට අහුණාලෝ වැස්සකට. ගම් වතුරක් ගලලා දැන් මොකද්ද වෙන්නේ? මේ ලබු ගෙඩිය ගහගෙන ගහගෙන ගිහිල්ලා කානු දිගේ ගිහිල්ලා ගංගා දිගේ ගිහිල්ලා මහා මුහුදට වැටිලා මහා මාළුවෙක් ලබු ගෙඩිය ගිලගත්තලු නේද? ඉතින් දැන් කල්පනා කරන්නකො මොකද්ද මම මේකට උපමා කළේ? දැන් කල්පනා කරන්න ලබු ගෙඩිය විදියට මම උපමා කළේ විඥාණය. ලබු ගෙඩිය විදියට උපමා කරන්නේ විඥාණය. දැන් අපි මොකද්ද කරන්නේ මෙන්න මේ විඥාණය තුලින් ගොඩනගලා දෙන නාම රූප දෙකට අපි අහු වෙනවා මොකටද අහු වෙන්නේ නාම රූපේම නැත්තම් එළියයි ඇතුළයි කියන දෙපැත්තට කොටු වෙනවා කොහමද මම විසින් එළිය ලෝකේ දකින්නවා මම ඉන්නවා කියන එකට අපි හිර වෙනවා. දැන් හිර වෙලා මොකද්ද කරන්නේ අපි? මුළු ජීවිත කාලේ පුරාම නටනවා තොইলයක් කොහමද? අර විදිහට වෙන්න ඕන මේ විදිහට වෙන්න ඕන මම මෙහෙම කෙනෙක් වෙන්න ඕන මගේ දේ මෙහෙම හදා ගන්න ඕන නේද? මගේ ගේ මෙහෙම යදෙන්න ඕන මගේ රත්තරම් බඩු ටික මේ මේ විදිහට මම පැලඳ ගන්න ඕනි කියලා මොකද කරන්නේ දැන් මෙන්න මේ විඥානයේ තුලට හිර වෙලා අපි මොකද කරන්නේ අර නාම රූප දෙකෙන් ගැට ගැහිලා නටනවා නැටිල්ලක් පුදුම විදිහට කෙරවලක් නැති වෙන්න නටනවා දැන් නටන්න නටන්න අපි දන්නේ නැහැ මහා කෙලෙස් වරුසාවකට මැදි වෙනවා ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ක්ලේශ ගම් වතුරට අහුවෙලා ගහගෙන ගහගෙන ගහගෙන ගිහිල්ලා නේද? ක්ලේශ ගංගාවේ ගංගාවකටත් ඇරිලා ඒ කෙලෙස් ගඟේ ගැහිලා ගැහිලා ගිහිල්ලා ගිහිල්ලා මොකද්ද වෙන්නේ? පාවි පාවි ගිහිල්ලා කෙලෙස් සාගරයකට වැටෙනවා. තිබුණු අන්ධකාරය මදිවට තව ලොකු මාළුවෙක් අන්ධකාර කරගෙන ගිල ගන්නවා. දැන් අපි හැමෝම ඕකෙන් ගිලිලා තියෙනවා. මේ ගිල ගත්තට පස්සේ අපිට පේන්නේ නැහැ ලබු gediyeවත් පේන්නේ නැහැ. විඥානේ නාම රූප ක්‍රියාවලියක් කියලාවත් දල වශයෙන්වත් නුවණක් අපිට එන්නේ නැහැ යේ. ලබු gediye පේන්නේ නැති නිසා දැන් මොකද්ද කරන්නේ? වැහිලා අර මාළුවාගේ බඩ ඇතුළට ගියා කියලා අතහැරියද වැඩේ? මේ තොইলে තොইলে නටනවා. දැන් ඕකෙන් නිදහස් වෙන්න නම් අහමු ලෙස මේ මාළුවා ගොඩ ගහන්නත් ඕන. ඒ ගොඩ ගහපු මාළුවව තව කෙනෙක් ගෙනියලා බඩ පලන්නත් ඕන. බඩ පලලා ලබු ගෙඩිය එළියට එන්නත් ඕන. එයා වොත් නම් ලබු ගෙඩිය පැලුවට පස්සේ මොකද්ද වෙන්නේ? තොইলය හවද වෙයි. දැන් අපි හැමෝම මොකද්ද කරන්නේ? මේ කෙලස් බරිත ස්වභාවයෙන් මෙන්න මේ විදිහට තොইলে නටනටා නටනටා කෙරවලක් නැතුව ගමන් කරනවා. දැන් එහෙමනම් අපි කල්පනා කරගන්න ඕන අපිට මේ එළියයි ඇතුළයි කියන දෙපැත්ත බිහි කරන්නේම කොහෙන්ද? විඥානයේ තුලින්. එහෙනම් විඥානයේ තුලින් ගොඩනගලා දෙන නාම රූප නිසාද නැද්ද අපිට එළියක් තියනවා ඇතුළක් තියනවා කියලා දැනගන්න හම්බ වෙන්නේ. එළියක් තියෙනවා ඇතුළක් තියෙනවා කියලා හම්බ වෙන්නේ දැනගන්න. ඒ තුලින් තමයි අපිට ඒක දැනගන්න හම්බ වෙන්නේ. එතකොට දැන් මම මෙහෙම අහනවා. මේ විඥානය කියන එක කොහේ තිබිලා අප එකක්ද? කොහේ යන ගමන්ද ආවේ? කොහෙටද යන්නේ? දැන් කොහෙවත් ඉඳලාවද නැන්නේ. විඥානය කියන දැන ගැනීම කොහෙවත් තිබිලාවේ කොහෙවත් තිබිලාවේ නැහැ. මේක කොහෙටද යන්නේ? කොහෙටවත් යන්නේ නැහැ. මේක හැදුවේ දෙයයන් ආංශෙද? නෑ නේද? දෙයයන් ආංශය හැදුවෙත් නැහැ. මම හදාගත්තද? නෑ මම හැදුවෙත් නෑ. ඉතින් මම ඉන්න බව තේරෙන්නේ ඒ විඥාණය තුල ඉන්නේ නේද? මම ඉන්න බව තේරෙන්නේ ඒක තුලින්. එහෙනම් මම හදලත් නෑ. මම ඒක හදලත් නැහැ. එතකොට වෙන කවුරුත් හදලත් නැහැ. ඉබේ හැදිලත් නැහැ. එහෙනම් කොහොමද හැදෙන්නේ? හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා කියලා කියනවා. මොකද්ද මේ හේතු ප්‍රත්‍ය කියලා කියන්නේ? දැන් අපි ඕක තෝරගන්න එපා හේතු ප්‍රත්‍ය කියන එක නේද? දැන් සැබෑවටම විඥානය කියලා මොකක් හරි එකක් තියනවාද? නෑ නේද? තියනවා නෙවෙයි විඥාණයෙන් දැනගන්නේම මොකක් ගැනද? නාම රූපය ගැනද නැද්ද විඥාණයෙන් දැනගන්නේ? විඥාණයෙන් දැනගන්නේම නාම රූපය ගැන. එනම් විඥාණයකින් තොරව නාම රූපයක් ගැන කතා කරන්න පුළුවන්ද? බෑ නේද? බෑ. නාම රූපයකින් තොරව විඥාණයයි යමක් ගන්න තියනවද? ඒත් ඉතින් හරි වැඩේ. විඥාණයෙන් තොරව නාම රූපෙත් නැල්ලෝ නාම රූපෙන් තොරව විඥාණෙත් නැහැ. එහෙනම් දැන් අපිට හිතෙන්න ඕන තේරෙන්න ඕන විඥාණය කියලා නිශ්චිත ඒකකයක් තියනවද නැහැ. නාම රූපය කියලා නිශ්චිත එක ඒකකයක් තියනවද නැහැ. විඥාණය නිසාමයි නාම රූපය ගැන කතා කළේ නාම රූපේමයි විඥාණය තුලින් දැකගත්තේ. එහෙනම් විඥාණය සකස් කළේ නාම රූපයෙන්. නාම රූපයේ පිළිබඳ දැනගත්තේ විඥාණය. ඒ නිසා අපි කියනවා මොකද්ද? නিত্য විච්ච විඥානයක් හෝ නিত্য විච්ච නාම රූපයක් කියලා ගන්න දෙයක් හම්බෙන්නේ නැහැ. ඒ නිසාම අපි කියනවා රූපය වේදනාව සංඥාව සංකාරය විඥාණය නিত্যද අනිත්‍යද අනිත්‍යයි එහෙනම් මේ අනිත්‍යයි කියලා කිව්වේ තියෙන දේක වෙනස් වීමකටද නෑ තියෙන දේක වෙනස් වීමකට නෙවෙයි නিত্যයි කියලා අනිත්‍යයි කිව්වේ තියෙන දෙයක් හම් වෙන තැනම තියෙන නিত্য සංඥාවද නැද්ද තියෙන දෙයක් විදියට හම්බ වෙනවා කියන්නේ මෙතන තියෙන්නේ නිත්‍ය සංඥාවක්. එහෙනම් අපිට තේරෙන්න ඕන මෙහෙම. මේ විඥානය කියන කාරණාව තියෙන ධර්මයක්ද හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයක්ද? හේතු ප්‍රත්‍යයෙන් හටගත් එක. නාම රූපය කියලා කියන්නේ තියෙන ධර්මයක්ද හේතු ප්‍රත්‍යයෙන් හටගත් එකක්ද? එහෙනම් විඥානයේ හේතු කරගෙන නාම රූපයත් නාම රූපේ හේතු කරගෙන විඥානයත් එහෙනම් දැන් අපි කල්පනා කරලා බැලුවොතින් අපි තෝරගන්න ඕන රූපේ පෙන පිටකට උපමා කළා රූපේ මොකකටද උපමා කළේ පෙන පිටකට දැන් අපි හිතමුකෝ පෙන පිටේ ස්වභාවය ටිකක් බලමුකෝ ඔන වක්කඩක් ළඟ පෙන නැగి නැగి පෙන නැగి නැగి තියෙනවා කවුරු හරි කෙනෙක් දැකලා අනේ ලස්සනේ බෑ මේ පෙන පිඩු ටික මම gedara ගෙනියන්න ඕන. මොකටද ගෙනියන්නේ? ලස්සනට gedara තියන්න. දැන් මොකද්ද කරන්නේ? මේ පෙන පිඩ අල්ලා අල්ලා භාජනයකට දානවා. දාලා බලනකොට පෙන ටික නැහැ. ආයෙ අල්ලලා දාලා බලනවා. දාලා බලනකොට පෙන ටික නැහැ. දැන් අපි කල්පනා කරලා බලන්න ඕන. පෙන පිඩ කියලා නිත්‍ය විච්ච යමක් තිබුණද නිත්‍ය විච්ච යමක් තිබුණද අර ජලයේ වැක්කිරීම නිසා ගොඩ නැගුණාද ඒ ජලයේ ස්පර්ශ වෙලා වැක්කිරීමේ නිසා මොකක් වුණාද පෙන නැගුණා පෙන නැගුණා හැබැයි පෙන කියලා ගන්න නිත්‍ය ඒකකයක් තිබුණද නෑ නේද පෙන කියලා ගන්න නිත්‍ය ඒකකයක් තිබුණේ නෑ දැන් අපි කල්පනා කරන්න ඕනේ එහෙමනම් පෙනපිඩ කියන්නේ නিত্য වශයෙන් පවතින ධර්මයක්ද? නিত্য වශයෙන් ඒකකයක් විදිහට මේ පෙනෙයි කියලා කොහෙවත් පවතින යමක් නෙවෙයි තියෙන්නේ වතුර වැක්කිරීමේ වේගය නිසා ගොඩ නැගුණු එකක් විතරද නැද්ද? ගොඩ නැගුණු එකක් විතරයි. එහෙනම් පෙනපිඩක් කියලා නিত্য වශයෙන් ගන්න පුළුවන් ධර්මයක් තියෙනවා නෙවෙයි. දැන් වේදනාව මොකකටද උපමා කළේ? දිය බුබුලකට නේ වේදනාව උපමා කළේ දිය බුබුලකට. ඔන්න දැන් දිය බුබුලක් තියෙන තැනකට ගිහිල්ලා අපි බලාගෙන ඉන්නවා ලස්සනට දිය බුබුලක් තියෙනවා මේක නම් මං කොහොම හරි ගෙනියලා ගෙදර ගෙදර සාලේ මැද තියෙනවා ලස්සනට පේන්න. ගෙදර සාලේ මැද තියෙනවා කියලා හිතනවා මොකද්ද කරන්නේ? දිය බුබුල මෙහෙම ගන්නවා බකට් එකක් දාලා. අරන් බැලී නම් දිය බුබුල නැහැ. ඉතින් හප් කලබල වෙනවා ආයි දියබුවල තියෙන්නේ අතන. දැන් ආයි මොකද්ද කරන්නේ? එතන තියනවා මෙතනට ගන්න ඕනි කියලා ගන්නවා. බලනකොට එහෙම එකක් එන්නේ දියබුබුල ගන්නම ගන්නම බෑ. දියබුබුල ගන්නම බෑ. එතකොට දියබුබුල කියලා නිට්ටය වශයෙන් පවතින මොකක් හරි ඒකකයක් තියනවාද? ඒකකයක් නෙවෙයි තියෙන්නේ විද්‍යාමාන වීමක් විතරයි. අල්ලන්න ගන්න පුළුවන් එකක් නෙවෙයි. ගන්න බෑ. දියබුබුල ගන්න ගෙනියන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් දියබුබුල කියලා නිත්‍ය ඒකකයක් නැහැ. ඊළඟට අපිට සංඥා උපමා කළා මොකකටද? මිරිඟුවකට. සංඥා උපමා කළා මිරිඟුවකට. දැන් ඔන්න අපි හිතමුකෝ මිරිඟුව ගැන දන්නේ නැති කෙනෙක් හිතනවා කොහමද? කාන්තාරයක අතරමං වෙලා මහා වතුර කඩක් පේනවා. මහා පිපාසයෙන් දාඩිය දාගෙන ඉන්නේ. මෙයා මොකද්ද කරන්නේ මේක දැක්ක ගමන් තියෙන ඇඳුම් ටික ඔක්කොම ගලවලා දාලා දුවනවා මොකටද දුවන්නේ? නාන්නේ කියලා හිතාගෙන දුවනවා. දුවන්න දුවන්න මිරිඟුව දුවන්න දුවන්න දුරයි තවත් දුරයි. දැන් මෙයාට පුළුවන් වෙයිද කවදාකවත් මිරිඟු අල්ලන්න. මිරිඟු අල්ලන්න පුළුවන් නේද? බෑ. ඇයි? වතුර තියෙනවා වගේ පෙනුනට තියෙන තැනකුත් නෑ. ඇති වතුරකුත් තියෙන තැනකුත් නෑ ඇති වතුරකුත් නෑ. කවදාකවත් මිරිඟුව හොයාගන්න වෙන්නේ නෑ මිරිඟුවෙන් නාන්න වෙන්නේත් නෑ. සංඛාරේ උපමා කළා මොකකටද? කේල් කඳකට. දැන් කවුරු හරි මිනිස්සෙක් කෙහෙල් කඳක් කපාගෙන එනවා මොකටද උළුහව් ජනල් හදන්න කියලා අරටුව අරගෙන ඉරන්න ලීරන්ට වැඩේ කරන්න පුළුවන් නේද බෑ නේද ඇයි මේකේ කිසි හරයක් නැහැ අරටුවක් නැහැ ඔන්න ඔය විදිහයි සංකාරයේ ස්වභාවය විඥානයේ ස්වභාවය කොහොමද විඥානයේ ස්වභාවය මායාව මායාවක් කියලා කියන්නේ ඇත්තකටද මවාපාන බොරුවකටද? මවාපාන බොරුවක් නේද? මවාපාන බොරුවක්. පෙන්නන වෙලාවට ඇත්තක් වගේ කට ඇරගෙන බලන් ඉන්නවද නැද්ද? දැන් විද්‍යා පෙන්නන මිනිස්සු ඇවිල්ලා විද්‍යාවල් පෙන්නනවනේ නේද? ඒ පෙන්නනකොට අපි හරි හරියට කට ඇරගෙන ඊළඟ එකත් පෙන්නපිය කියලා බලන් ඉන්නවද නැද්ද? ඈ ඇත්ත වගේ නේද පෙන්නන වෙලාවට? ඇත්ත වගේ කට ඇරගෙන බලන් ඉන්නවා. අපිත් දැන් අපේ ජීවිතයේ මේ පෙන්නන විද්‍යාව දිහා අපි මොකක් කරගෙනද බලන් ඉන්නේ? කට ඇරගෙන බලන් ඉන්නේ නේ. ඊළඟ මොහොත එනකම් බලන් ඉන්නේ ඊළඟ මොහොතේ සැප ගන්න. නේද? ඊළඟ මොහොතේ සැප ගන්න. හැබැයි අපිටත් ඊළඟ මොහොත ඇත්තක්ද බරුවක්ද? ඇත්තක් නෙවෙලා තියෙන්නේ. මේ මොහොත මේ මොහොතත් ඇත්තක් කියලා ඊළඟ මොහොත එනකම් බලන් එහෙනම් දැන් කල්පනා කරන්න මෙන්න මේ විඥාව ඒ තරම්ම දරුණුයි. මේ විඥාව ඒ තරම්ම දරුණුයි අයියේ. මේ විඥාකාරය අපිට ඇත්තක් විදිහටම මේක පෙන්නනවා. ඇත්තක් විදිහටම මේක පෙන්නනවා. ඒක ඇත්තක් විදිහට දරා ගන්නකම් ඔබට කවදාකවත් දුක කියන කාරණාවෙන් නිදහස් වෙන්න බෑ. ඇයි ඔබට අම්මව ඇත්තක් විදිහට ගන්නකම් දැන් මේ කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නේ කියලාද? නෑ. <clears throat> කර්මයේ කර්මඵලයේ විශ්වාස කරගෙන කම්මස්සකා සම්මාදිට්ඨියට එන එක වෙනම පැත්තක්. පරමාර්ථ වශයෙන් ධර්මය දකින්න එක තව පැත්තක්. දැන් මෙතන අම්මා නෑ කියලා නෙවෙයි කියන්නේ අම්මා විඥාවක් විදියට පෙන්නලා අපිව හිර කරපු විදිය දැන් කල්පනා කරන්න. මගේ ආදරණීය රත්තරන් අම්මා මයි මේ ඉන්නේ කියලා මමත්වෙන් ගත්තට පස්සේ මොකද්ද වෙන්නේ? මගේ අම්මා ලෙඩ වෙනකොට දුකයි. මගේ අම්මා වයසට යනකොට දුකයි. මගේ අම්මා මරණයටපත් වෙනකොට මගේ අම්මා මගෙන් වෙන් කරනකොට දුකයි. හරි දුකයිද නැද්ද? දුකයි. හැබැයි අපි තෝරගත්තා නම් මෙන්න මේක විඥානේ මායාකාරය විසින් අපිට පෙන්නන විඥාවක්ය කියලා හරියට තෝරගත්තා නම් නියමාකාරයෙන් තෝරගත්තා නම් අපි කවදාකවත් විඥාවේ නැවත නැති වෙන්න දෙයක් නැති වෙන්න දෙයක් හෝ දුක් වෙන්න දෙයක් නෑ ඒක විඥාවක්ම නිසා හැබැයි අපි අරගෙන තියෙන්නේ මේක ඇත්තම ඇත්තම ඇත්තක් කියලා අපි ගත්තේ කොහොමද අපි ගත්තේ ඇත්තම ඇත්තක්මයි මේ පෙන්වන්නේ කියලා තමයි අපි දරාගෙන හිටියේ. දැන් අපි කල්පනා කරලා බලමුකෝ මගේ ආදරණීය අම්මා කියලා දැනගත්තේ කොහෙන්ද? දැනගත්තේ විඥාණයෙන් දැනගත්තේ. විඥාණයෙන් දැනගන්නකොටම ඒකේ සංකාරය මොකද්ද? මගේ ආදරණීය අම්මා කියලා කිව්වේ සංකාරය. සංකාරය ගැන දැනගත්තේ විඥාණයෙන්. සංඥා ටික මොනවාද? මගේ අම්මාගේ කොණ්ඩේ දිගයි ඇස්රවුම් මේ විදිහට පාට මෙහෙමයි කියලා උස මෙහෙමයි හැඩරුව පිළිබඳ ආවද නැද්ද නිමිති ටික? ආවා. ඒකට අපි කියන මොනවා කියලාද? සංඥා කියලා. ඒක ගැන දැනගත්තේ කොහෙන්ද? විඥානේ. එතකොට අම්මා ලෙඩ වෙලා නම් සැපද දුකද? දුක් වේදනාවක් නේද? ඒක ගැන දැනගත්තේ විඥානය තුළයි. එතකොට අම්මා තද ගතිය, උණුසුම් ගතිය නේද? අම්මගේ සිනිදු ගතිය, ගොරෝසු ගතිය කියලා ඝන විදියට පෙනිච්ච ටික දැනගත්තේ කොහෙන්ද? විඥානය. එහෙනම් ඇත්තටම මේ විඥාණයෙන් මේ වෙලාවේ මොකද්ද දැනගත්තේ? නාම රූපය ගැන දැනගත්තද නැද්ද? විඥාණයෙන් නාම රූපය ගැන දැනගත්තා. හැබැයි පෙන්වුවේ කොහොමද? එළියයි ඇතුළයි කියන දෙපැත්තක් හදලා පෙන්වුවේ. එතකොටම අපි අහුවෙනවා තුන් කාලාත්‍රයකට කොහොමද අහුවෙන්නේ? අනේ පෙරත් මගේ අම්මා හිටියා නේද මේ මගේ අම්මාමයි දැමුත් ඉන්නවා අනාගතයටත් පවතිනවා කියන සංඥාවටත් කොටු වෙනවද නැද්ද ඔකත් එක්කම කොටු වෙනවා එහෙනම් දැන් අතීතය ගැනත් වර්තමානය ගැනත් අනාගතය ගැනත් දැනගන්නේ මේ මොහොතේ ගොඩ නැගුණු පංච උපාදානස්කන්ධයෙන්ද නැද්ද දැන් මේක මේ මොහොතේ කියලා කියන්නේ තේරුම් ගන්න පහසුවට මේ මොහොත කියලා අපි දැනගන්නේ කොහෙන්ද ඒකත් විඥාණයෙන් දැනගන්න එනතු එක ගිල ගන්න එපා හැම් පිටේ ඒක එහෙම් පිටින් ගිලගත්තොත් ආයි දෘෂ්ටිගත වෙනවා කොහමද? පෙර මොහොතක් තිබුණා කියලා. පෙර මොහොතක් තිබුණා කියලා දැනගන්නේ මේ වෙලාව විඥානේ නේද? එතකොට මේ වෙලාව කියලා දැනගන්නේ විඥාණයෙන්මයි දැනගන්නේ. ඒ නිසා හොඳට කල්පනා කරලා බලන්න විඥානේ කියලා ධර්මතාවයක් ඇත්තටම තියනව නෙවෙයි. මෙහෙම මම උපමාවක් කියන්නම්. දැන් මෙතනට විඥාකාරයක් එනවා. කවුද එන්නේ? මෙතනට විඥාකාරයක් එනවා. දැන් මෙතනට විඥාකාරයක් එනවා හිස් අතින් එන්නේ. කිසිම දෙයක් අරගෙන එන්නේ නෑ විඥාකාරයක් එනවා. ඇවිල්ල ඉවර වෙලා දැන් මේ විඥාකාරය මෙතන අපි හැමෝටම විඥාවක් පෙන්වන්න හදන්නේ. මොකක් පෙන්වන්නද? විඥාවක් පෙන්වන්න හදන්නේ. දැන් මේ විද්‍යාකාරයා මෙතනට ඇවිල්ලා මෙතන ඉස්සරහා මවනවා කොටියෙක්ව. මොකෙද්ද මවන්නේ? කොටියෙක් මවනවා. දැන් මේ කොටියා විද්‍යාකාරයා මැව්වට පස්සේ ඔබ බය වෙනවද? දැන් ඔබ බය වෙන්නේ ඇයි? ඔබ දන්නවා විද්‍යාවක් කියලා දන්නවා. හැබැයි විද්‍යාවක් කියලා නමට දැනගත්තට කොටියෙක් ඉන්නා වගේමද නැද්ද පේන්නේ? ඉන්නා වගේමද නැද්ද පේන්නේ? ඇත්තම කොටියෙක් විදියට ඉන්නා වගේ පේනවද නැද්ද? ඒ වගේ තමයි මේ විඥානයත් බොරුවට විඥාවක් විඥාවක් කියලා නිකන් දැනගත්තට වැඩක් නෑ අයියේ. විඥාවක් කියලා වචනෙට දැනගත්තට වැඩක් නෑ. ඇත්තක් විදියටමයි ඇත්තක් විදියටමයි පේන්නේ. හැබැයි විඥාවක් කියලා දැනගත්තට පස්සේ ටිකක් මොකක් වෙනවද? බය නැති වෙනව නේද? බය නැති වෙලා ඒක නිරීක්ෂණය කරන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. හැබැයි මේක විද්‍යාවක් කියලා නොදැන මෙතන කොටියා මවලා ඉන්නකොට ඔබ ඇවිල්ලා මේ ධර්මශාලාවට මෙතනින් ඇතුල් වෙනකොටම කොටියා දැක්කොත් පණ කඩාගෙන දුවනවද නැද්ද? දුවනවද නැද්ද? ධර්මශාලාවට කොටියෙක් පැනලා මාව කයි කියලා දුවනවා. එහෙනම් මේක විඥාවක් කියලා අනුමාන ඥානෙට හරි දැනගත්තා නම් ඒක වැදගත් ඇයි? ඒක වැදගත් කලබල වෙලා දුවන්නේ නැහැ. මේක නිරීක්ෂණය කරනවා මේ විඥාව කොහොමද පෙන්වන්නේ කියලා හොයලා බලන්න පුළුවන් අවස්ථාව ලැබෙත්. දැන් කල්පනා කරලා බලන්නකෝ මේ විඥාකාරයා කොටියා මැව්වේ නැත්තම් ඕක විද්‍යාවක් වෙනවද? මේ විද්‍යාකාරයා කොටියෙක් මැව්වේ නැත්නම් ඒක විද්‍යාවක් වෙනවද? නෑ. එහෙනම් ඔබ විද්‍යාව කියලා හිතුවට විද්‍යාවද දැක්කේ කොටියද දැක්කේ? විද්‍යාවද දැක්කේ කොටියද දැක්කේ? ඈ? විද්‍යාව කියන එක පේන්නේ නැහැ කාටවත්. දැක්කේ කොටියවද නැද්ද? දැන් ඔබ මෙතන කල්පනා කරන්නකෝ ඇත්ත ලෝකෙට ඇවිල්ලා දැන් ඔබ විඥාණයද දකින්නේ රූපයක්මද දකින්නේ? ආ කල්පනා කරන්න. විඥාණයද දකින්නේ රූපයක්ද දකින්නේ? රූපයක් දකින්නේ. හැබැයි ධර්ම අවබෝධයට එනකොට අපි දන්නවා විඥාණය තුලින් සකස් කරලා දීපෝ රූපයක්මයි දකින්නේ කියලා නුවණක් තියෙනවා. අතනත් එහෙමමයි විඥාව කියලා දන්න කෙනා දන්නවා මොකද්ද? විඥාව තුලින් සකස් කරපු රූපයක් කියලා දැනගත්තට කොටියක් කියලා දැනගත්තට විඥාව ගැන අවබෝධයක් නැහැ. විඥාව ගැන අවබෝධයක් නැහැ. එහෙනම් විඥාව මවන ශාස්ත්‍රය දන්නේ කවුද? විඥාකාරයද නැද්ද? විඥාකාරය. එහෙනම් මෙන්න මේ විඥාණයෙන් රූපේ මවන ශාස්ත්‍රය අපි දැනගන්න ඕනේද නැද්ද? විඥාණයෙන් රූපයක් ඇති විදිහට පෙන්වන ශාස්ත්‍රය මොකද්ද කියලා අපි දැනගන්න ඕනේ. අන්න ඒක තමයි අපි දැනගත්තේ කොහොමද දැනගත්තේ? කොහොමද දැනගත්තේ? විඥාණය කියන එක සකස් වෙන්න හේතුව නාම රූපය නාම රූපය කියන එක පෙන්වුවේ විඥාණය. එතකොට අපි දැනගත්ත හේතු ප්‍රත්‍යයෙන් සකස් කළා මිසක ඇති දෙයක් මෙතන තියෙනවා නෙවෙයි. හේතු ප්‍රත්‍යයෙන් නැති දෙයක් ඇති විදියට ගොඩනගලා පෙන්නනවා මොහතකටවත් අතන කොටියෙක් ඉන්නවද? එක මාත්‍රයකටවත් කොටියෙක් ඉන්නවද? විඥාවක් කොටියෙක් ඉන්නවා බවට පෙන්නනවද? කොටියෙක් ඉන්න බවට පෙන්නනවා. අන්න ඒ වගේ තමයි ඔතන ඔය කොටියව නැති කරන්න, කපන්න, කොටන්න, ගහලා එලවන්න ඕන ඕන නෑයි. ඔතන සත්‍ය වශයෙන් කොටියෙක් නැති නිසා දැන් ඔය කොටියා කොහේ තිබිලාද ආවේ? සිංහරාජෙන් ගෙනාවද? සිංහරාජ කොටි නෑනේ. ලංකාවේ කොටි නෑ. කොහෙන්වත් කොටි ගෙනාවද? කොටියා කොහෙන්වත් ගෙනාවේ නෑ. දැන් විජ්ජාකාරය යනකොට කොටියාව මල්ලේ දාගෙන යනවද? නෑ. ඔළුව උඩ තියාගෙන යනවද? නෑ විජ්ජා ඉවරනකොට කොටි ඉවරයි. මහා ඉන්ද්‍රජාලිකේ එහෙනම් දැන් කල්පනා කරලා බලන්න කොටියා කොහෙන්වත් ආවෙත් නැහැ කොහෙටවත් යන්නෙත් නැහැ. එහෙනම් කොටියා පැනුනේ මායාව තුලින්මයි. කොටියා පැනුනේ මායාව තුලින්මයි. කොටියා පැනවිච්ච නිසාමයි ඒකට මායාවක් කිව්වේ. එහෙනම් අන්තර් සම්බන්ධයක් නැද්ද එකිනෙකට? තියෙනවා. අන්න ඒ වගේ තමයි විඥානය තුලින්ම තමයි එහෙනම් මොකද්ද? රූපය කියන ආකාරයක් අපිට පෙන්වෙන්නේ නේද? එලියක් තියෙනවා ඇතුලේ දකින්න කෙනෙක් ඉන්නවයි කියන ආකාරයේ විඥාව පෙන්වෙන්නේ කොහෙන්ද? විඥාණයෙන් පෙන්වනවා. විඥාණය තුලින් පෙන්වනවා. එහෙනම් ඒක තියෙන දෙයක්ද? විඥාණය තුලින්ම විද්‍යාමාන විච් එකක්ද එයම විද්‍යාමාන වීමකින්තරව විඥානයක් ගැන කතා කළ හැකිද? එහෙනම් විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා විඥානං එහෙනම් මෙන්න මේ වගේ නාම රූප විඥාන අතර ගැටයක් ගැටයක් තියෙනවා. ගැටයක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට මේක උපමා කරලා පෙන්වුවේ බටකොටු මිටි දෙකකට බටකොටු මිටි දෙකකට. එකිනෙකට බටකොටු මිටි දෙකක් මෙහෙම හේතු කළොත් ඒ හේතුව නිසා පැවැත්මක් එතන තියෙනවද නැද්ද? හේතුව නිසා එතන පැවැත්මක් තියෙනවා. එකක් අයින් කළොත් පැවැත්ම ඉවරද නැද්ද? එකක් අයින් කළොත් අනික නැහැ. අනික අයින් කළොත් අනික නැහැ. මෙන්න මේ වගේ පටිච්ච සමුප්පාද න්‍යායක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඉමස්මින් සති ඉදන් හොති ඉමස්ස උපාදා ඉදන් උපජ්ජති ඉමස්මින් අසති ඉදන් හොති ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති ඉමස්මින් සති ඉදන් හොති මෙය ඇති කල්හි මෙය වේ මෙය හට ගැනීමෙන් මෙය හටගනී මේ නැති කල්හි මෙය නොවේ මෙය නොහට ගැනීමෙන් මෙයද නොහට ගනි එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඕන විඥානේ නැත්තම් නාම රූපයක් ගැන කතා කළ හැකිද බෑ නේද නාම රූපයක් නැත්තම් විඥානයක් ගැන කතා කළ හැකිද මේ දෙක එකිනෙකට හේතු වීමකින් තොරව පැවැත්මක් පවතිනවා එළිය ඇතුළ කියලා ભેදයක් ගොඩ නැගිය හැකිද? පුළුවන්ද? බෑ පැවැත්මක් පෙන්වන්න බෑ පැවැත්ම පෙන්වන්නේම මොකක් නිසාද? විඥානයේ නාම රූපයට ගැට ගැහිම තුල දැන් ඉමස්මින් අසති ඉදන්න හෝති ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති මෙය නැති කල්හි මෙය නොවේ. එනම් විඥාණයෙන් තොරව නාම රූපයක පැවැත්මක් නැහැ. නාම රූපයෙන් තොරව විඥානික පැවැත්මක් නැහැ. එහෙනම් දැන් කල්පනා කරගන්න ඕන ඇත්තටම මොනාහරි දෙයක් සකස් වුණාද? ඇත්තටම එක මොහොතකට හරි ඇති දෙයක් සකස් වුණාද? ඇත්තටම එක මොහොතකටවත් ඇති දෙයක් නම් සකස් උනේ නෑ සකස් කළේම හේතු ප්‍රත්‍යයෙන් ගොඩනගපු ධර්මතාවයක්. දැන් කල්පනා කරන්න එහෙමනම් එළියේ හොඳට ඉදිච්ච පැණි බේරෙන දොඩම් ගෙඩියක් තියෙනවා කියලා දැන් පෙන්වට කොහමද ඔක පෙන්වුවේ? ඕක විඥානයේ විද්‍යාකාරයා විසින් නැති දෙපැත්තක් හදලා ගොඩනගලා නාම රූප ක්‍රියාවලියක් තුලින් නැති දෙයක් ඇති විදිහට හදලා පෙන්නපු විද්‍යාවක් විතරමයි. හැබැයි අපි යෝක ඇති බවට බැහැගෙන පණ යනකම් පුජ්‍යල භාවයක් අරගෙන කන්නෝනි කන්නෝනි කියලා කියලා ඉන්නවද නැද්ද? එහෙම නැත්නම් අපි මොකද්ද කරන්නේ? ඔක පිළිකුල් කරලා කොච්චර කෑවත් ඔච්චරයි නේද? කොච්චර කෑවත් ඔච්චරයි බැඳීම තියෙන්නේ දොඩම් ගෙඩිය නෙවෙයි බැඳීම තියෙන්නේ මගේ හිතේ කියලා මොකද කරන්නේ මන් දොඩම් ගෙඩියට බැඳෙන්නේ කියලා මෝහයටපත් වෙන හිත උපේක්ෂාවට අරගෙන බාගෙට නිදියගෙන ඉන්නවා දැන් අපි ඕකනේ කරන්නේ ගොඩක් වෙලාවට පංච උපාදානස්කන්ධය ඇත්ත දකින්නේ නැහැ අපි මොකද්ද කරන්නේ පංච උපාදානස්කන්ධයේ ගිල්ලිලා අපි මොකද්ද කරන්නේ ඈ හිත කොතන හරි එකඟ කරගෙන හරි නේද? ඕකට මම බැඳෙන්නේ නැහැ. ඕක ඉතින් අනේ අපොයි වැඩක් නැහැ ඉතින් කොච්චර කෑවත් ඔච්චරනි කියලා කැමැත්ත අමාරුවෙන් වහගෙන මොකක් කරනවද? අමාරුවෙන් වහගෙන නොකා නොබි වෘතේක උතේ කියනවා. හැබැයි අපි ඒකේ ඇත්ත දකින්න ඕන නේද? අපි ඒකේ ඇත්ත දකින්න ඕනේ මොකද ඇත්ත? ඔන්න ඉතින් හාමුදුරුව මේ දොඩන් ගෙඩියක් දකින වෙලාවෙත් ආයි මේ උපාදානස්කන්ධයක් කියලා කියනවා. ඉතින් තියෙන්නේ ඉතින් උපාදානස්කන්ධයකින් තොරව දොඩන් ගෙඩියක් හම්බ වෙනවද? පංච උපාදානස්කන්ධයෙන් තොරව ඔබට ලෝකේ හම්බ වෙන්නේ නැහැ. ඒක නුවණින් දකින්න කොටයි හම්බ වෙන්නේ. ලෝකංච පජානාති ලෝක සමුදයංච පජානාති ලෝක නිරෝධංච පජානාති ලෝක නිරෝධගාමිනී පටිපදංච පජානාති මොකද්ද මේ පජානාති කිව්වේ පජානාති පජානාති කියනවා පජානාති කියන්නේ නුවණින් නුවණින් දැකීමටයි පජානාති කියලා කියන්නේ නුවණින් දැක ගන්නවා කියන එකට අපි කියනවා පජානාති ලෝකංච පජානාති ලෝකය කියන්නේ මොකද්ද කියලා නුවණින් දකින්න ඕන පංච උපාදානස්කන්ධය ලෝකයයි පංච උපාදානස්කන්ධේ හට ගැනීම ලෝකයේ හට ගැනීමයි පංච උපාදානස්කන්ධේ Nirodhaය ලෝකේ Nirodhaයයි පංච උපාදානස්කන්ධේ Nirodha කරන පිළිවෙත ලෝක නිරෝධගාමිනේ පටිපදාවයි. දැන් අපි වෙන් කරලා හඳුනගමු මෙන්න මේ ලෝකේ ලෝකයේ කියලා කිව්වා එහෙමනම් දොඩම් ගෙඩියක් මම විසින් දකින්වයි කියන සිද්ධිය ඇතුලේ තියෙන්නේ මොකද්ද? ලෝකේ ගොඩ නැගීමද නැද්ද? ලෝකේද නැද්ද? මොන ලෝකේද? පංච උපාදානස්කන්ධ ලෝකය කොහොමද තෝරගන්නේ? දොඩම් ගෙඩියක් මම විසින් දකින හොඳට ඉදිලා තියෙන්නේ පැණි බේරෙනව ඇති දැනුනේ කොහෙටද හිතට හැර වෙන කොහෙටද දැනුනේ නේ කොණ්ඩේ ගස් උඩ පැන පැන කිව්වද ඈ එතකොට දිව උඩ පැන්නද නාසය උඩ පැන්නද හම උඩ පැන්නද මස් කෑ ගහලා කිව්වද දොඩම් ගෙඩියක් තියනවා කියලා නෑ නේද අරමුණුනේ කොහෙටද හිතටමයි එතකොට කොන්නේ තියනවා කියලා ගන්න එපා. කොන්නේ කියලාත් අරමුණු වෙන්නේ හිතටමයි ඈ. එහෙනම් දැන් කල්පනා කරන්න. දොඩම් ගෙඩියක් පැණි බේරෙන ඉදිච්ච මම විසින් දකිනවා කියලා අරමුණු උනේ කොහෙටද? හිතට නේද? අරමුණු උනේ හිතට. අරමුණු උනේ හිතට. දැන් එතකොට ඒකේ සංකාරය මොකද්ද? මම විසින් තමයි පැණි බේරෙන දොඩම් ගෙඩිය දකින්නේ කියන එකට අපි කියන මොකද්ද සංඛාරය කියලා කියනවා. ඒ සංඛාරය ගැන දැනගත්තේ කොහෙන්ද? ආවිඥාණයෙන්මයි දැනගත්තේ. එතකොට ඒ දොඩම් ගෙඩියේ පාට පිළිබඳ, හැඩය පිළිබඳ, රස පිළිබඳ ආපු ටිකට කියනවා සංඥා කියලා. සංඥාව ගැන දැනගත්තේ කොහෙන්ද? ඒත් හිතින්මයිනේ විඥාණයෙන්මයි. එතකොට ආවේ සුව වේදනාවක්ද දුක් වේදනාවක්ද? සුව වේදනාවක්. වේදනාව ගැන දැනගත්තේ විඥාණයෙන්මයි. එතකොට ඒක තදයි බුරුල් ලැඹුලයි පැණි බේරෙනවා කියලා දැනගත්තේ කොහෙන්ද? ඒකට කියන රූපාකාරය ඒක ගැන දැනගත්තේ විඥාණය. එපාට ව්‍යාපෝ තේජෝ වායෝ කියන ගති ස්වરૂපය ගැන දැනගත්තේ විඥානේ. එහෙනම් කල්පනා කරලා බලන්න මම විසින් දොඩම් ගෙඩියක් දකින්වයි කියන තැන තිබුණේ මොකද්ද? විඥාන නාම රූප ක්‍රියාවලියක් විතරමද නැද්ද? විඥාන නාම රූප ක්‍රියාවලියක්. එහෙනම් මම හැදුවේ දෙපැත්ත හැදුවේ විඥාණය තුලින් පහළ කරපු නාම රූප ක්‍රියාවලියකින්. හැබැයි අපි ගන්නේක ඇත කියලාද නැද්ද? ඇත කියලාද නැද්ද? එහෙනම් කියයි මොකද නැත්තේ මම පැයක් තිස්සේ දැන් මේ බලන් ඉන්න දොඩන් ගෙඩිය දිහා තාම තියෙනව නැති උනේ නම් නෑ නැති උනේ නම් නෑ කියලා හිතේ. හැබැයි පැයක් තිස්සේ බලන් ඉන්නවා කියලා හිතුනේ කොහෙටද? ඈ? විඥාණයට නේ. ඔච්චර නෑ කියනවා මම මෙන්න කැපුවා ලෙල්ල ගලවලා මිරිකනවා මිරිකනවා මේ පැණි එන්නේ. නැත්තම් කොහෙන්ද? එතකොට ඒ පැණියනවා මිරිකනවා කියලා දැනුනේ කොහෙටද? ඈ? එහෙනම් විඥාණයෙන් ගොඩනගපු නාම රූපයකින් හැර අපිට ඇති බවට මුණ ගැහෙයිද? ඇති බවට මුණ ගැහෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න පංච උපාදානස්කන්ධය පංචස්කන්ධය නෙවෙයි ඈ. ඒ කියන්නේ රූපය කියන්නේ රූප උපාදානස්කන්ධය නෙවෙයි. වේදනාව කියලා කියන්නේ වේදනා උපාදානස්කන්ධයට නෙවෙයි. සංඥාව කියලා කියන්නේ සංඥා උපාදානස්කන්ධයට නෙවෙයි. සංකාරය කියන්නේ සංකාර උපාදානස්කන්ධයට නෙවෙයි. විඥානය කියන්නේ විඥාන උපාදානස්කන්ධයට නෙවෙයි. හැබැයි පංච උපාදානස්කන්ධයෙන් බාහිරද බාහිරද නෙවෙයි. දැන් කල්පනා කරලා බලන්නකෝ රූපේ කියන එක හම්බ වෙන්නේ විද්‍යාවටද අවිද්‍යාවටද? රූපේ හම්බ වෙන්නේ අවිද්‍යාවට. ඇයි අවිද්‍යාවට කියලා කියන්නේ? දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයේ ඇත්ත නොදකින තාක්කල් එයා අර දෙපැත්තට කොටු වෙනවද නැද්ද? කොටු වෙනවා. ඒ කොටු වෙන තාක්කල් එයාට රූපය ඇතද නැද්ද? රූපය ඇත. රූපය ඇත. උපාදානයේ පවතින්නේ කොතනද එහෙමනම්? රූපය ඇතනම් කෙනා ඇතනම් ඇති රූපයට කෙනා උපාදාන වෙනවා. එහෙනම් තණ්හාවෙන් බැඳෙන තැන කොතනද? එළියේ රූපයක් ඇත ඇතුලේ මම ඇත කියලා කොටු වෙන තැන තමයි තණ්හාව ඇති වෙන තැන. උපාදානය ඇති වෙන තැන, චන්දරාගය ඇති වෙන තැන නිදාණය. දැන් මොකද්ද වෙන්නේ? එළිය රූපයක් ඇත, ඇතුළේ මමක් ඇත, ඇත කියන තැන මොකද්ද තියෙන්නේ? රූපේ උපාදානයට අහු වෙනවද නැද්ද? වේදනාවේ උපාදානයට අහු වෙනවා. සංඥාවේ උපාදානයට අහු වෙනවා. සංකාරයේ උපාදානයට අහු වෙනවා විඥානේ උපාදානයට අහු වෙනවා තව විදිහකින් කිව්වොත් පංච උපාදානස්කන්ධයට කොටු වෙනවා පංච උපාදානස්කන්ධයට කොටු වෙනවා එහෙනම් ඊළඟට අපි කල්පනා කරමු මොකද්ද සමුදයයි නිරෝධයයි කියන්නේ කියලා මොකද්ද සමුදයයි නිරෝධයයි කියන්නේ කියලා චුට්ටක් බලමු <clears throat> සමුදයයි නිරෝධයයි කියන්නේ මොකද්ද කියලා දැන් අපි තෝරගන්න ඕන අපිට ගොඩක් වෙලාවට මේ සමුදේ නිරෝධය සමුදේ නිරෝධය කියනකොට අපේ ඔළුවට එන්නේ මොකද්ද මොකක් හරි ඇති දෙයක් සකස් වුණා ඇති දෙයක් කියලා නෙන්නේ ඒ ඇති දේ නැති වෙනවා කියන තැනට තමයි අපි නිරෝධය කියලා ගන්නෙ අපි ගොඩක් වෙලාවට හිතන්නේ දැන් ඇති වුණා දැන් නැති වුණා දැන් ඇති වුණා දැන් නැති වුණා. දැන් ඇති වුණා, දැන් නැති වුණා. එතකොට දැන් අපි කල්පනා කරලා බැලුවොත් ඔය ඇති වෙනව නැති වෙනව කියලා දැනුනේ කොහෙටද? ඈ? ඇති වුණා නැති වෙනවා කියලත් මේ වෙලාවේ ගොඩනැගිච්ච විඥාණයට තේරුණා මිසක් ඒකත් ඇත්තක්ද විඥානේ නාම රූප තුලින් ගොඩනගලා දීපෝ බොරුවක්ද? එහෙනම් විඥානේ නාම රූප තුලින් නැති දෙයක් ඇති බවට හදලාමයි අපිට දෙන්නේ. අපිට කාලාත්‍රයක් පනවලා ඇති විදිහටමයි ඇති විදිහටමයි ගෙනල්ලා දෙන්නේ. එහෙනම් දැන් අපි කල්පනා කරන්න ඕන මේ පංච උපාදානස්කන්ධේ හට ගැනීමයි මේ පංච උපාදානස්කන්ධයයි කියලා දකින්න එකට අපි කියන්නේ මොකක් කියලාද? දුකත් සමුදයත් පිළිබඳ ඥානය කියලා කියනවා. දුක සමුදයක් පිළිබඳ ඥානය. දැන් ඒතර කල්පනා කරන්නකෝ. දැන් මං කියන්නේ රූපය මුණ ගැහෙන එකම දුකයි කියලා. රූපය මුණ ගැහෙන එකම දුකයි කියලා. එතකොට දැන් රූපය මුණ ගැහෙන එකම දුකයි කියලා කියන්නේ අවිද්‍යාවට සාපේක්ෂවද නැද්ද රූපය මුණ ගැහෙන්නේ? හැබැයි විද්‍යාවට සාපේක්ෂව කොහොමද දකින්නේ? මේ එළියේ රූපයක් තියෙනවා කියලා මට මමත්වෙන් පෙන්නලා දුන්නට මේක ඇති දෙයක් නෙවෙයි විඥානයේ විසින් නැති දෙයක් ඇති බවට හේතු ප්‍රත්‍යයෙන් ගොඩනගලා දීප එකක් මිසක මේකේ ඇති දෙයක් නෑ නේද කියලා නුවණක් පහළ වෙනවා. එතකොට දැන් ආයේ මොනාර නැති කරන්න තියනවද? මේ ඇති දෙයක් නැත්තම් නැති කරන්න දෙයක් තියනවද? ඇති උනේම බොරුවක් නම් නැති කරන්න දෙයක් තියනවද? නැති කරන්න දෙයක් නෑ. ඒ නිසා අපි කියනවා දුකත් සමුදයත් පිළිබඳ ඥාණයටමයි අපි කියන්නේ මොකද්ද? දුක සමුදය පිළිබඳ ඥාණය පහළ වුණා නම් ඒක Nirodhayat වෙනවා. Nirodha මාර්ගයත් වෙනවා. ඇයි Nirodhayat Nirodha මාර්ගයත් කියලා කියන්නේ? දැන් අපි මේක නුවණින් දකිනකොට අපිට රූපය වේදනාව සංඥාව සංකාරය විඥාණය ඇත කියලා ගන්නවද ඇත කියලා ගන්නෙ නැත්නම් චන්දරාගයේ පවතින තැනක් තියනවද තණ්හාවෙන් බැඳෙන්න තැනක් හම්බෙනවද තණ්හාවෙන් බැඳෙන්න තැනක් හම්බෙන්නේ නැහැ ඉතින් මේක කොයිතරම් කිව්වත් මේක තේරුම් ගන්නවා කියන එක හරීම අමාරුයි කියලා මම දන්නවා. මේක තේරුම් ගන්නවා කියන එක හරිම අමාරුයි. ඉතින් අමාරුවෙන් වුණත් මේකමයි තේරුම් ගන්න තියෙන්නේ. මොකද මං ජාතක කතාවක් කිව්වයි කියලා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ සද්ධාාවක් ඇති වෙයි සාදු කියලා වඳි එච්චරයි. එතනින් එහාට දෙයක් නැහැ. ඉතින් දැන් කල්පනා කරන්නකෝ අපි අවුරුදු 50ක් තිස්සේ ජාතක කතා ඇහුවත් ඒ කතාව මතක තියාගෙන සද්ධාවෙන් ජාතක කතා පොතට වඳි. ඒත් කමන්නේ අයියේ. ඒත් කමක් නෑ මේක නොතේරෙනවා නම් මොනා කරන්න. ඉතින් තේරෙන යකෙකුට තේරියන් කියලා ඉතින් මම දේශනා කරනවා. ඉතින් කොහොම තේරෙනවද කියන්න නම් මට තේරෙන්නේ නෑ. ඉතින් මීට වැඩිය මේක කොහොම කියන්නද කියලා මට තේරෙන්නේ නෑ තේරෙන විදිහට තමයි කියන්නේ ඉතින් මට එකක් තේරෙනවා විඥාන නාම රූපයකින් තොරව ලෝකය කියලා හම්බ වෙන්න වෙන කිසිවක් හම්බ වෙන්නේ නැහැ විඥාන නාම රූප කියලා කියන්නේ තියෙන දෙයක් නෙවෙයි දැන් කල්පනා කරන්න හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුජ්ජති හේතු ප්‍රත්‍යයෙන් යමක් හටගත්තේද හේතු නිරෝධ වීමෙන් ඉතිරි නැතුව නිරෝධ වෙනවා කියනකොට ඔන්න දැන් අපේ ඔළුවට එනවා මොකක්ද? එහෙනම් මොකක් හරි තියෙන්නේ නැති. ඒක තමයි මේ ඉතිරි නැතුව නැති උනේ නේද? එහෙම කතාවක් නෙමෙයි මේ කියන්නේ. මොකක්ද? මේ රූපේ වේදනාව සංඥාව සංකාරේ විඥානේ හම්බ වෙන්නම හේතුව අවිද්‍යාව. මොකක්ද හේතුව? අවිද්‍යාව අවිද්‍යා සංකාර නිසාද නැද්ද නාම රූප විඥාන ගැට ගැහෙන්නේ හැබැයි ප්‍රඥාවෙන් දකිනකොට මොකක් වෙනවද අවිද්‍යා සංකාර දුරු වෙනවා නම් නාම රූප විඥානේ ගැට ගැහෙන්න හේතුවක් නෑ ඒකේ මුලාව එයා මුලාව නුවණින් දකිනවා මොකද්ද දකින්නේ මුලාව දකිනවා එතකොට දැන් කල්පනා කරන්න මේ මුලාව දකිනවා දකිනවා කියනකොට ඒ මුලාව දකින කෙනෙක් ඉන්නවා නේ මුලාව දකිනවයි කියලා පහළ වෙන හිතත් විඥාණයෙන් දැනගත්ත හිතත් පමණයි කියලා විදර්ශනා කළා අපි මොකද කරන්න ඕන? එතන බැහැ ගන්න සුදුසු නැහැ. බැහැ ගන්න සුදුසු නැහැ. එහෙනම් අපි ගත්තතින් මොහොතක් මොහොතක් පාසා හිතක් ඇති වුණා හිතක් නැති වුණා කියලා මොකක් වෙනවද? එතකොට ඇති වුණා නැති වුණා කියලා මමත්වෙන් කවුරු හරි කෙනෙක් බලන් ඉන්න තැනකටපත් වෙනවා. තේරෙනවද? එහෙනම් මේ ඇති වුණා කියන තැනම ඇති දෙයක්ද ඇති උනේ නැති දෙයක් ඇති විදිහට මවාපෑමක්ද සිද්ධ උනේ. අන්න හරි. නැති දෙයක් ඇති විදිහට මවාපෑමක් සිද්ධ වුණා මිසක කොහේ හරි තිබිලා ආපු දෙයක් නිශ්චිත දෙයක් තිබුණා නෙවෙයි ඇති වුණා නෙවෙයි කියලා නුවණක් එන්න ඕන. එහෙනම් රූපේ තියෙන ධර්මයක්ද උපදින ධර්මයක්ද? උපදින ධර්මයක්. වේදනාව තියෙන ධර්මයක්ද උපදින ධර්මයක්ද? සංඥාව තියෙන ධර්මයක්ද උපදින ධර්මයක්ද? සංකාරයේ තියෙන ධර්මයක්ද උපදින ධර්මයක්ද? විඥානයේ තියෙන ධර්මයක්ද උපදින ධර්මයක්ද? උපදින ධර්මයක්. එහෙනම් මෙන්න මේ චතුරාර්ය සත්‍ය කියන ධර්මතාවයේ අවබෝධයකින් තොරව අපි කුමන කුමන දේ කළත් ඒ සියල්ල අපි කරන්නේ පංච උපාදානස් කන්ද ලෝකයේ ඇතුලේ කොටු වෙලා. ඒක ලෝකෙටම අයිති ලෝකෙටම අයිති. දැන් අපි කොයිතරම් හිත එකඟ කරගෙන හිත දියුණු කරනවා කරනවා කියලා භාවනාවක් කළත් වැඩක් වැඩක් තියෙයි. ඇයි කවදා හරි චතුරාර්ය සත්‍ය අවබෝධයට ඒකේ හේතු වෙයි නීවරණ යටපත් කරගෙන හිත සමාධිමත් වෙනකොට ඒ සමාධිමත් සිතින් ධර්මයේ දකින්න පහසුවක් වෙයි. හැබැයි අපි තෝරගන්න ඕන සමතේ පමණක්ම අපිට චතුරාර්ය සත්‍ය අවබෝධයට වැදගත් වෙන්නේ විදර්ශනා නුවණ අතිශයින් අත්‍යවශ්‍යමයි නේද? විදර්ශනා නුවණ ඕන. එහෙම නැත්නම් විදර්ශනාවකින් තොරව අපි ආනාපාන සති භාවනාව ප්‍රගුණ කළේ නැත්නම් අපිට මොකද්ද වෙන්නේ? අපි ආලෝකවල අතරමං වෙයි. ආලෝක සංඥාවල අතරමං වෙයි. විඥානේ මායාකාරයා බුදුරජාණන් වහන්සේගේ රූපේ කියලා රූපයක් අපිට පෙන්නයි අනේ සද්ධාවෙන් කියලා හිතාගෙන අනේ බුදුරජාණන් වහන්සේත් මට පෙනුණා අනේ සාදු සාදු කියලා භාවනාව පැත්තක තියලා ඒ රූප ටික බල බලා වින්දනය කරයි. ඔක තමයි ගොඩක් දෙනෙකුට වෙලා තියෙන්නේ. ඇයි විදර්ශනා නුවණක් නැහැ. ඊට පස්සේ මොකද්ද කරන්නේ? මහා ප්‍රීතියක් එනකොට සුඛයක් එනකොට හිත ඒකාග්‍ර වෙනකොට එය ප්‍රීති සුඛ ඒකාග්‍රයන් බලාපොරොත්තුෙන් නැවත නැවත හිවින්දනේ පිණස කටයුතු කරයි. ඕක තමයි අපිට වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට අනිවාර්යෙන්ම භාවනාවකට යන්න නම් චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණ තියෙන එක බොහොම වැදගත්. ඉතින් චතුරාර්ය සත්‍ය පිළිබඳව මේ කියන කාරණාව මොකක් හරි එකක් තියනවා වගේ නම් තමයි ඒක ඉතින් හරියටම වැදුනේ නෑ කියලා හිතනවා නම් ඔය යන්තම් ගෑවිලා ගියා වගේ දැනෙනවා හැබැයි තව හරියටම හරියටම නෑ කියලා හිතනවා නම් භාවනා කරන එක නවත්තන්නත් එපා හිත සමතේකටපත් කරගෙන නීවරණ යටපත් කරගන්න මොකද ඒ නීවරණ යටපත් වෙච්ච මනසකින් යුක්තව ධර්මය දකින්න පහසුයි. ධර්මය දකින්න පහසුයි එන්නේ නිසා. එහෙනම් දැන් අපි කල්පනා කරන්න ඕන අපි කොයි විදිහට මේ ධර්ම න්‍යාය පිළිබඳ කතා කළත් එක මොහොතකට හරි ඔබට හිතෙනවා නම් මෙතන පවතින මොනව හරිම තියනවාමයි කියලා ඒ එන හිත ඒ එන විද්‍යාකාරයා ගැන නුවණින් බලන්න පුරුදු වෙන්න. මෙහෙම එකක් තියෙනවාමයි කියලා හිතෙනවා නම් ඒ දැනගත්තේ කොහෙන්ද? විඥානේ. ඇති බවට ගත්ත එකට අපි කියනවා සංඛාර කියලා නේ. ඊට පස්සේ ඇති බවට සංඥා ටිකක් එනවා. ඒක හිසේ රදයක් එනවද නැද්ද ඊට පස්සේ? කොච්චර ගත්තත් මට නම් හාමුදුරනේ ඇති බවටමයි තේරෙන්නේ කියලා දුක් වේදනාවක්ද නැද්ද එන්නේ? දුක් වේදනාවක්. එතකොට මොකද්ද වෙන්නේ? අනේ මම ඉන්නවා කියලත් එන මගෙත් ඔළුව දැන් රෙදෙනවා හාමුදුරනේ මේක කලක් කල්පනා කළා කියලා දැන් ඔළුව පිළිබඳ සංඥාවකුත් තද ගතිය එක්ක දැන් බර ගතියක් එක්ක දැන් ආය රූපාකාරයක් හැදිලා එනවා. ඒකත් හදලා දුන්නේ කොහෙන්ද? අන්න විඥානේ මායාකාරය විසින් අපිට නැති බරක් හදලා ඇති විදියට පේනවා. එහෙනම් ওই බර කියන එක ඔළුව එකක් කොහෙවත් තිබිලාප එකක්ද? නෑ. අර විද්‍යාකාරය මොකද්ද කළේ? නැති දෙයක් ඇති විදියට හිතට කාන්දු කළා ඔළුව එකක්මක්. එහෙනම් ඔළුව එකක්ම කොහෙවත් තිබිලාවද? නෑ. ඉතින් ඒ නිසා හොඳට හිතන්න මේක ඇත්තටම ගැඹුරු දහම් පදියායක් මේක බුද්ධ ශාසනයේ තියෙන වැදගත්ම තැන නාම රූප පරිච්ඡේද ඥානය. නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියනවා. එතකොට නාම රූප පරිච්ඡේදයකින් තොරව අපිට මේ ධම්ම අවබෝධය කරන්න ඇත්තටම බෑ. දැන් අපි හිතමුකෝ ප්‍රායෝගික උපමාවක් චුට්ටක් ගමු මේක තෝරගන්න පහසුවට. <coughs> දැන් අපි කල්පනා කරමු අපි උදේ හවස බත් කනවනේ නේද? බත් කනවා. ඔන්න දැන් බත් පිඟානේ දිහා අපි පොඩ්ඩක් බලමු දැන් ඈ. බත් පිඟානේ දිහා බලමු. දැන් ඔන්න බත් පේනවයි කියලා මට එකක් එනව නේද සංඥාවක්. බත් පේනවා. කොහොමද කාටද පේන්නේ බත්? මට පේන්නේ නේද? බත් පේන්නේ මට. එතකොට ඔන්න අපි දැනගන්නවා මම විසින් එළියේ තිබුණු බත් දැක්කා. එතකොට මම විසින් එළියේ තිබුණු බත් දැක්කා කියනකොට මොකක්ද එන්නේ? දැනගත්තේ කොහෙන්ද? විඥාණයෙන් දැනගත්ත නේද? විඥාණයෙන් දැනගත්තා. එතකොට දැන් කල්පනා කරලා බලන්න. එතකොට මේ බත්වල මම විසින් බත් දකින්නවා කියන එකට අපි කියන මොකක් කියලාද? සංකාර කියලා. එතකොට මේ සංකාරය ගැන දැනගත්තේ විඥාණයෙන් නේද? එතකොට ඊළඟට අපිට එනවා මොකද්ද? සංඥාව මොකද්ද? බත්වල හැඩේ පිළිබඳ පාට පිළිබඳ සංඥාවක් එනවා. ඒක දැනගත්තේ කොහෙන්ද? විඥාණයෙන්මයි. එතකොට දැනෙන්නේ සැප වේදනාවක් ඒකත් විඥාණයෙන්. එතකොට බත්වල එබෙන ගතිය, පද ගතිය, බුරුල් ගතිය, පිම්බිච්ච ගතිය වතුර ගතිය උණුසුම් ගතිය මේ ටික ඔක්කොම දැනගත්ත නේද? ඒ රූපාකාරය දැනගත්තේ කොහෙන්ද? විඥාණයෙන්. එතකොට අපිට එනවද නැද්ද? ඇහෙන් රූපේ දැක්කා කියලා ඇහැ රූපේ කියන දෙපැත්තා. එනව නේද? ඇහැ රූපේ කියන දෙපැත්ත ගොඩ නැගුවේ කවුද? විඥාණයෙන්. එතකොට ඉතේ හාමුදුරනේ රූපේ මුණ ගැහෙන එකම දුකයි නම් අන්ධයට දුක ඉවරයිනේ කියලා. ඈ අන්ධයාට දුක ඉවරද? නෑ. අන්ධයා බත් දැනගන්න තව ක්‍රම නැද්ද? තියෙනවා. දැන් අපි හිතමු ඔබත් ඊළඟට අපි හිතමු බත්වල සුවඳ කියලා. බත්වල සුවඳ කියලා. සුවඳ මේ බත්වල සුවඳ කියලා දැනගත්තේ කොහෙන්ද? දැනගත්තේ විඥාණයෙන්ද නැද්ද? විඥාණයෙන් දැනගත්තා. ඒතර බත්තල සුවඳ කියලා දැනගත්තේ විඥාණයෙන් දැනගත්තද නැද්ද? දැනගත්තා. එතකොට මට මේ බත්තල සුවඳ එන්නේ සුවඳේ බෑ කියලා එකට අපි කියනවා සංඛාරය කියලා. එතකොට ඒ ගන්ධ ගන්ධය පිළිබඳ එකට අපි කියනවා සංඥාව කියලා නේද? අපි ඒකට කියන මොකද්ද? සංඥාව කියලා. එතකොට අපිට රූපාකාරය මොකද්ද? ගන්ධ රූපයක් කියලා දැනෙනව නේද? කොතන හරි තියෙන එකක් එන්නේ කියලා වගේ එනව නේද? මේ බක් ඇටෙන් එන්නේ කියලා ආ එනව නේද? තද ගතිය පිළිබඳ ගන්න සංඥාවක්. එතකොට එනවා. එතකොට බත් ඇටේ කිව්වට පස්සේ අන්ධයටත් නැද්ද මනෝ රූපයක් මේ වගේ වෙන්න ඇති කියලා? ඈ? අන්ධයටත් එකක් තියෙනවා. අපිටත් තියෙන ඇත්තටම එළිය දැකපු එකක්ද මනෝ රූපයක්ද? එළිය කියලා හිතාගෙන අපිට මනෝරූපයක් තමයි තියෙන්නේ. අපි අපි දැක ගන්න විදිහයි අන්ධයා දැක ගන්න විදිහ ඇත්තටම වෙනසක් නෑ. අපි නිතන්නේ වෙනසක් තියෙනවා කියලා නේද? අන්ධයාට චිත්‍රයක් ඇඳෙනවද නැද්ද මනසේ? මේක මේ ආකාරයි කියලා. ඇඳෙනවා. දැන් එතකොට අපි කල්පනා කරලා බලන්න ඕන ඊළඟට අපි රස ගැන දැනගන්න ඕනේ. නේද? රස ගැන දැනගන්න. ඒ දැනගන්නේ තර විදියටමද නැද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන ටිකකින්. ඒතකොට බත් අල්ලලා දැනගන්නේ කොහොමද? රූප වේදනා සංඥා සංකාර විඥාන ටිකකින්. එතකොට පේන දේ අල්ලන්න පුළුවන්ද? පේන දේ අල්ලන්න පුළුවන්ද? ඇයි අල්ලන්න බෑ කියලා කියන්නේ? පේනවා කියන තැන අන්න හරියි. අදට අල්ලනවා කියන තැන කාය විඥානයේ ක්‍රියාකාරීත්වය නේද? ලෙව කනවා කියන තැන දිව්‍යා විඥානය. එතකොට ඉඹිනවා කියන තැන ගාන විඥානය. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඕන පෙනිච්ච දේ අල්ලන්නත් බෑ ඉඹින්නත් බෑ ලෙව කන්නත් බෑ. පෙනිච්ච දේ අල්ලන්නත් බෑ ඉඹින්නත් බෑ ලෙව කන්නත් බෑ. දැන් පේන දේ අල්ලනවා අල්ලනවා අල්ලනවා කියලා කියන්නේ කොහෙන්ද? ඈ? විඥාණින්. හැම පේන දේද අල්ලන්නේ? නේ පේන දේ අල්ලනවා කියලා කියන්න බෑ අයියේ. ඉතින් පේන්නේ ඇහැට මිසක් ඉතින් කයට පේන්නේ අල්ලනකොට උපදින්නේ මොකද්ද? කයයි පොට්ටබ්බේ කාය විඥානේ. එහෙනම් කය පොට්ටබ්බේ කාය විඥානේ තිබුණද? ඉපදුණාද? ඉපදුණා. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඕන විඥානයේ ඇති කල්ලිමයි ඇහැ රූපේ ගැන කතා කරන්නේ කන ශබ්දේ ගැන කතා කරන්නේ නාසයේ ගන්ධය ගැන කතා කරන්නේ දිව රසය ගැන කතා කරන්නේ කය පහස ගැන කතා කරන්නේ එහෙමනම් නාසයේ තිබුණද නාසයේ ඉපදුණාද එතකොට දිව තිබුණාද දිව ඉපදුණාද? දිව ඉපදුණා. ඇහැ තිබුණාද ඇහැ ඉපදුණාද? කය තිබුණාද කය ඉපදුණාද? එහෙනම් අපි අරගෙන තියන්නේ කොහොමද? ඔක්කොම තිබුණා කියලාද නැද්ද අරන් තියන්නේ? ඔක්කොම තිබුණා. හැබැයි එක මොහොතේ පහළ වෙන්නේ එක එක විඥාන එක දැන ගැනීමයි. එක විඥානයයි එක දැන ගැනීමයි. එතකොට ඒ දැන ගැනීම අනිත් දැන ගැනීම කියලා පුජ්‍යල භාවයෙන් ගන්න පුළුවන්ද? දැන ගැනීම ගොඩාක් තිබුණා කියලත් කොහෙන්ද තීරණය කළේ? විඥානේ. නේද? දැන ගැනීම ගොඩක් තිබුණා එක දෙයමයි දැනගත්තේ කියලා එක ඒකකයක් විදිහට බත් නිර්මාණය කරලා අල්ලන්න පුළුවන්, ඉඹින්න පුළුවන්, ලෙව පුළුවන් බත් කියලා පිඟානයක් පුජ්‍යලභාවයෙන් හදලා මහා මායාවක් විඥාණයෙන් ගොඩනගලා දෙනවද නැද්ද? ගොඩනගලා දෙනවා. එහෙනම් කවදාකවත් ඔය ආයතන ටික එකට උපදින්නේ නැහැ. ආයතන ටික දරාගත් එක පුජ්‍යලයක් ඉන්නවනම් මොකක් වෙන්න ඕනේද? එකට උපදින්න වෙනව නේද? එහෙනම් එකවර එක ආයතනයක ක්‍රියාකාරීත්වයක් පමණයි සිද්ධ වෙන්නේ. එහෙනම් මේ එක ආයතනයක් කියලා අපි විභජ්‍යවාද කරලා දැනගැනීමේ පහසුවට කතා කරාට තියෙන ආයතනයක් නෙවෙයි විඥානයේ පහළවීම නිසා තියෙන බවට විද්‍යාමාන කළ මවාපාන දෙයක් විතරමයි. එහෙනම් නিত্য වශයෙන් පවතින ඇහැක් කනක් නාසයක් දිවක් ශරීරයක් තියනවද? නিত্য වශයෙන් පවතින රූප සද්ද ගන්ධ රස ස්පර්ශයක් තියනවද? නැහැ. එහෙනම් අපි තෝරගන්න ඕනේ සියලු ධර්මතා නিত্যද අනිත්‍යද? අනිත්‍යයි. ඇයි අනිත්‍ය උනේ? නැති දෙයක් ඇති විදියට හේතු ප්‍රත්‍යයෙන් මවාපාලා පෙන්නනවා මිසක් නිශ්චිත වශයෙන් පවතින ධර්මයක් නොවන නිසා නිට්ටයයි. නොවන නිසා අනිත්‍යයි. අනිත්‍ය නිසාමයි දුකයි කියලා කියන්නේ. දැන් ওই දුකයි කියන්නේ දුක්ඛ ආර්ය සත්‍යයට. දැන් අනිත්‍ය නිසා දුකයි කියනකොට නිකම් ඇස් මැල වෙලා නලල රැලි වැටිලා යනවා ඇයි? අනිත්‍ය නිසා දුකයි කියනවායි දුක. දැන් කල්පනා කරන්න. මෙතන කතා කරන්නේ මොකක් ගැනද? දුකාර්ය සත්‍ය ගැන. මොකක් ගැනද? දුකාර්ය සත්‍ය ගැන. ධර්මතාවය අනිත්‍ය නම් දැන් කල්පනා කරන්නකෝ. ධර්මතාවය අනිත්‍ය නම් මේ සකස් සිච්ච පංච උපාදානස්කන්ධේ නিত্য විච්ච එකක්ද අනිත්‍ය විච්ච එකක්ද? එහෙනම් ඒ අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධය දුකද සැපද? එහෙනම් අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධය සකස් වීමම දුකේ සමුදයයි. අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධේම දුකයි. හරි වැඩක්. දැන් මෙහෙම කරනවා. ඇයි ඒ? ඉතින් මෙච්චරකම් කතා කළේ පංච උපාදානස්කන්ධේ මොකක් කියලාද? දුකයි කියලානේ. ඉතින් පංච උපාදානස්කන්ධයේ සකස් වීම දුකේ සකස් වීම කියලානේ. එහෙනම් ධර්මතාවය මොකද්ද පංච උපාදානස්කන්ධේ? ඕක නිට්ටය විච්ච එකක් තිබුණාද හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච එකක්ද? ඉතින් හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච නැති ඇත්තටම තියෙන ඇත්තක්ම තිබුණා නම් දුකක් එන්න ඕනිද? ඈ? ඇත්තටම තිබ්බනම් කවර දුකක්ද ඇයි? ඇත්තටම තිබුණා නම් නිශ්චිත වශයෙන් තියෙනවා අපිට පුළුවන් මොනා කරන්නද? ඕන ඕන විදිහට හැඩගස්සන්න පුළුවන්. ඇයි මමත් ඉන්නවා මට ඕන තාලෙට මම මේක හැඩගස්සනවා. ඒ නිසා හොඳට කල්පනා කරන්න. පංච උපාදානස්කන්ධය නিত্যද අනිත්‍යද? අනිත්‍යයි. එලා අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධය දුකද සැපද? දුකයි. අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධය දුකයි. ඒ දේ අනිත්‍ය නිසාමද නැන්ද දුක? නිත්‍ය වශයෙන් ඕකේ පැවැත්මක් ඇත්තක් තිබුණා නම් දුකක් නැහැ. ඇයි මේ? මෙතන නැති දෙයක් ඇති විදියට මවාපානවා ඒක ඇත කියලා අරගෙන මොනා කරනවා? පණ යනකම් පණ යනකම් මොනවද මේ කරන්නේ? දැන් ඉඳගෙන ඔය මොකද්ද විඳින්නේ? ඈ? එහෙනම් අර දුක්ඛ ආර්ය සත්‍ය වැටුණා නම් ඔය දුකටපත් වෙනවද? පත් වෙන්නේ නැහැ. එහෙනම් ඒක ආත්මද අනාත්මද? ආත්මද අනාත්මද? අනාත්මයි. එහෙනම් ඇයි අනාත්මයි කිව්වේ? මෙතන මේ පුජ්‍යලේ කිඳගෙන කරන ක්‍රියාකාරීත්වයක් නෙවෙයි හේතු ප්‍රත්‍යයෙන් ගොඩනගලා විද්‍යාමාන කරන පංච උපාදානස්කන්ධයක් එහෙම නැත්නම් නාම රූප විඥාන ක්‍රියාවලියක් පමණයි. නාම රූප විඥාන ක්‍රියාවලියක් පමණයි. ඕකේ ඇත්තටම ඇති වශයෙන් ගන්න දෙයක් නැහැ. ඇති වශයෙන් ගන්න දෙයක් නැහැ. ඒ නිසාම අපි තෝරගන්න ඕනේ මොකද්ද? මේක ආත්ම ආත්ම වේකින් තොරයි පුජ්‍යලත්වයකින් තොරයි එහෙනම් මේ පුජ්‍යලත්වයකින් තොර එකේ කිසි වැඩක් වැදගම්මක් එහෙනම් මේ වැදගම්මක් නැති දේ අපි මොකක් කරගෙන දරන් තියෙන්නේ මහා මෙරක් විදිහට කිරුළු පළඳගෙන දරාගෙන මොකද්ද කරන්නේ අට මට අර ප්‍රශ්නේනේ හාමුදුරුවනේ. මට මේ ප්‍රශ්නේනේ. එහෙනම් ඔය අර ප්‍රශ්න මේ ප්‍රශ්න කැරකැවිලි ඔක්කොම තියෙන්නේ කොහෙද? ඈ? මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ස්වභාවය අඳුනගත්තේ නැති නිසා පංච උපාදානස්කන්ධය යථාර්ථයෙන් දැක්කේ නැති නිසා එහෙනම් ජීවිතේ කුමන ප්‍රශ්නයක් ආවත් මේ සියලු ප්‍රශ්න ටික තියෙන්නේ මොකක් තුලද? පංච උපාදානස්කන්ධය තුල. එහෙනම් ඒකේ බැහැගෙන දුකයි දුකයි මේක නැති කරගන්න විසඳුමක් දෙන්න කුවට වැඩක් නෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ දුක නැති කරන්නට නෙවෙයි. දුක අවබෝධ කරන්නට, සමුදය දුරු කරන්නට. මොකටද? දුක අවබෝධ කරන්න එහෙම නැත්නම් සමුදය දුරු සමුදය දුරු කරන්න. එහෙනම් අපේ බඩේ කැක්කුමට විසඳුම ගන්න නම් යන්න ඕන වෛද්‍යවරයෙක් ළඟටද නැද්ද? ඒකට යන්න ඕන වෛද්‍යවරයෙක් ළඟට නේද? ඔළුවේ කැක්කුමට බෙහෙත් ගන්නත් වෛද්‍යවරයෙක් ළඟට යන්න ඕන. ඒ ඔළුවේ කැක්කුම තියෙන්නේ කොහෙද? පංච උපාදානස්කන්ධ ලෝකේ. වෛද්‍යවරයා ඉන්නේ කොහෙද? පංච උපාදානස්කන්ධ ලෝකේ. බෙහෙත් ටික තියෙන්නේ කොහෙද? පංච උපාදානස්කන්ධ ලෝකේ. එතකොට බෙහෙතට බෙහෙතත් වෛද්‍යවරයාට බෙහෙතත් ලෙඩාට බෙහෙතක් තියෙන්නේ කොහෙද? පංච උපාදානස්කන්ධය අවබෝධය තුල පංච උපාදානස්කන්ධය අවබෝධය තුල හැබැයි ඔළුවේ කැක්කුමත් ලෝකේ තියෙනවා ලෙඩත් ලෝකේ ඉන්නවා වෛද්‍යවරයාත් ලෝකේ ඉන්නවා බෙහෙතුත් ලෝකේ තියෙනවා මොන ලෝකෙද පංච උපාදානස්කන්ධ ලෝකයේ ඇතුලේ ඔය එතකොට බෙහෙතට බෙහෙතේ ඇත්ත දැනගන්නත් ඔළුවේ කැක්කුමේ ඇත්ත දැනගන්නත් ලෙඩාගේ ඇත්ත දැනගන්නත් දොස්තරගේ ඇත්ත දැනගන්නත් වෙන්නේ කොහෙන්ද පංච උපාදානස්කන්ධය අවබෝධ කරලා එතකන් අපි ඒක ඇත්තක් කියලා කිඳා බහැගෙන ඉන්නවා ධර්ම අවබෝධයට පත්විච්ච කෙනාවක පරිහරණය කරන්නේ අසූචි පිටක් විදිහට ඔක දැකගෙන. ඔක අසූචි පිටක්. ඔකේ එරුණොත් ගඳ ගන්නව නේද? ඔක සම්පූර්ණයෙන්ම මහා බොරුවක්, මායාවක්, විද්‍යාවක්. ඒ නිසා එක සත පහකට වටින එකක් නොවේ. ධර්ම අවබෝධයේ පිණිස වැටිච්ච වලෙන් ගොඩ එන්න නම් තව වල හාරලා හරියන්නේ වල කටෙන්ම ගොඩ එන්න ඕන. කට එතකන් වහල වැඩක් නෑ නේද? කට දැම්මම වහගත්තොත් ඇතුළෙම තමයි. ඉතින් ඒ නිසා නැතිව බැරි කමට මේක පාවිච්චි කරගෙන නේද? නැතුව බැරි කමට යන්තම් මේ කය පවත්වගෙන ආහාර ටිකක් අරගෙන ධර්ම අවබෝධයේ පිණිස පවත්වන්න ඕන නිසා කටයුතු කරනවා මිසක් එතනින් එහාට ඔකේ වටින හින්දා ඉන්නව නෙවෙයි. වටින හින්දා ඉන්නව නෙවෙයි. දැන් අපි හැමෝම එහෙමද? වටින හින්දාද ඉන්නේ එහෙම නැත්තම් කල යුතු හින්දාද? ඕකේ ඉතින් වචනයක් විතරනේ නේද? ඒ හාමුදුරුවෝ ඔහොම කිව්වට අපේ දරුවෝ ගැන සිහි වෙනකොට මතක් වෙනකොට උන්ගේ අනාගතය ගැන මතක් වෙනකොට බඩපපුව හොස් ගාලා යනවා අපිට නම් කමන්නේ හැන්දනේ දරු මල්ලන්ටනේ ප්‍රශ්නේ නේද අපිට නම් ওই විච්ච දෙයක් උනාවේ ඒ උන්ටත් ඔය සෙත් එහෙම තමයි වෙන්නේ ඈ අපිට වෙන දෙයම තමයි ඉතින් ඒ නිසා දැන දැන අමාරුවේ දාන්න දැන දැන අමාරු දාන්න එපා. තමන් වැටිලා ඉන්නේ වලක කියලා තේරෙනවා නම් දැන් අපි ධර්මල්ලන්ට මොකද්ද කියලා දෙන්න ඕන. දැන දැන වලේ වැටියල්ලා කියලාද? ඈ? නෑ දැන දැන වලේ වැටෙන්න නෙමෙයි කියලා දෙන්න ඕන. වලෙන් ගොඩෙන්න මාර්ගය කියලා දෙන්න. නැති වුණොත් නැති වුණොත් අපරාධ දරුවන්ට මහා අපරාධයක් කරන්නේ. ඒ නිසා සමාජයටත් යහපත පිණිස තමන්ටත් යහපත පිණිස මතු අනාගතයටත් මතු පරපුරටත් ධර්ම අවබෝධය පිණිස ධර්ම අභිවෘද්ධිය පිණිසම කටයුතු කළ හැකි දරුවෙක් ලෝකෙට ලෝකෙට දායාද කරන්න. දරුවා ඉන්නව ලෝකයේ අතහරින්න නෙවෙයි කියන්නේ. අතහරින්න අල්ලගත්ත දෙයක් අල්ලගත්ත දෙයක් න චිත්‍රපටියක් තියෙනවා නේද? දැන් චිත්‍රපටි ලෝකෙට ගිහිල්ලා බලන්නකෝ. දැන් ඔන්න මුළු කාමරේම කරවල කරලා නේද? තිරේට තිරේට මොකද්ද කරන්නේ? ලයිට් එක දාපු ගමන් වැඩද නැද්ද? නළුවක් දුවනවා නළුවා නිලිය පස්සේ දුවනවා නේද? දැන් එතකොට හැප්පෙනවා ගහ ගන්නවා කොටා ගන්නවා මරා ගන්නවා ඔක්කොම සිද්ධ වෙනවද නැද්ද? ඔක්කොම සිද්ධ වෙනවා. සියල්ල සිද්ධ වෙනවද නැද්ද? සියල්ල සිද්ධ වෙනවා. දැන් අපි හිතන්නේ කොහොමද? මේක මේක දිහා බලාගෙන මේක පුදුම පුදුම ඇත්තක් කියලා හිතන් ඉන්නවා. බැලුවට පස්සේ අනාත්ම විච්ච තිරයක්ද නැද්ද තිබිලා තියෙන්නේ? අනාත්ම විච්ච තිරයක්ද නැද්ද? අනාත්ම විච්ච තිරයක්. තිරේ දන්නවද නළුව හිටියා කියලා? නීලිය හිටියා කියලා. දිව්වා කියලා. නෑ නේද? දැන් එතනට ඇත්තටම නළුවෙක් වැටුණාද නිලියෙක් වැටුණාද නිකම්ම නිකම් ආලෝක මාත්‍රේ නළුවා නිලිය බවට පත් කරගත්තද? ඈ? ආලෝක සටහන නළුවා කරගත්තා නිලිය කරගත්තා විචිත්‍ර බයිස්කෝප් එකක් කරගත්තා. අවසානට බලනකොට නළුවා නිලිය ඔක්කොම තමන්ගේම සංකල්ප ටිකක්ද නැද්ද? සංකල්ප ටිකක්. බලනකොට තිරයත් අනාත්මයි වර්ණ සටහන් ටිකත් අනාත්මයිද නැද්ද? අනාත්මයි. අන්න ඒ වගේ හොඳට තෝරගන්නට අනාත්ම විච්ච ස්කන්ධ ධර්මතා ටික අපි පුජ්‍යල වශයෙන් ආරූඪ කරාද නැද්ද? ආරූඪ කළා. මම වශයෙන් මගේ වශයෙන් ආත්ම වශයෙන් අනාත්ම විච්ච ස්කන්ධ ධර්මතා ටික ආරූඪ කරගෙන විචිත්‍ර වූ සුන්දර චිත්‍රපටි බයිස්කෝප් දර්ශනයක් ජීවිතේ දැන් තියනවද නැද්ද? ආරුඩ කරගෙනද නැද්ද ඉන්නේ ඇත්තටම? ආරුඩ කරගෙන. එහෙනම් ඔය ඉන්නේ පියවි සිහියෙන් නෙවෙයි ආරුඩ වෙලා ඉන්නේ මං අහවල් එකා මං අහවල් එකී කියලා හරි ආඩම්බරෙන් උඩුකුකමෙන් ආරුඩ වෙලා චිත්‍රපටි දර්ශනයක්මද නැද්ද මේ රඟපාන්නේ? සම්පූර්ණ චිත්‍රපටියක් රඟපෑමක් කරගෙනද නැද්ද අපේ ජීවිතේ? එනිසා තවත් ඕක චිත්‍රපටියක් රඟපෑමක් බවට පත් කරන්නේ නැතුව අනාත්ම විච්ච ස්කන්ධ ධර්මතා ටිකේ ඇත්ත ඇති සැටියෙන් දකින්න අවශ්‍ය කරන නුවණැස පහල කරගන්නට ඕන කියන කාරණාව හැමදෙනාටම මතක් කරනවා. ඉතින් මෙන්න මේ කාරණාව තුළ ඉඳලා තමයි ඔය ඇත්ත අපිට ඉදිරියට දැකගෙන යන්න පහසුවට අපි ප්‍රගුණ කළා මොකද්ද භාවනාව? ආනාපාන සති භාවනාව. අපිට ධර්මයේ සඳහන් කරන ප්‍රබල භාවනාවක් එහෙම නැත්නම් මූලිකතම භාවනාවක් වැදගත්ම භාවනාවක් වශයෙන් කතා කළා ආනාපාන සති භාවනාව. එතකොට ආනාපාන සතිය ගැන අපි කතා කරනකොට අපිට ඉස්සල්ලා මේ ආනපාන සතිය සමතයක් විදිහට හුරු කරන්න ඕනි කියලා මතක් කළා. ඇයි ඒක සමතයක් විදිහට හුරු කරන්න ඕන? මොකටද? ඔව් දැන් අපේ විසිරිච්ච හිතක් තුළ ඉඳලා අපිට විදර්ශනාවක් කරන්න පුළුවන් කමක් නෑ බොහොම අමාරුයි. නීවරණ වලින් යටපත් වෙලා විසිරීලා තියෙන හිතකින් අපිට විදර්ශනාවක් කරන්න බොහොම අමාරුයි. ඒ නිසා අපි මොකද්ද කරන්නේ? මනස නිදහස් කරගන්න ඕන ඉස්සලා නේද? මේ වික්සිතිච්ච විච්ච හිත නීවරණ වලින් මැඩගත් හිත ක්ලේශ ධර්මات එක්ක සැරිසරන අපේ හිත මොකද්ද කරන්න ඕන? අපි එක තැනකට ගේන්න ඕන එහෙම මේ නීවරණත් එක්ක සැරිසරන්න දෙන්නේ නැතිව ඒකට අපි ඉස්සල්ලාම මොකද්ද කරන්නේ? අරන්නගතෝවා රුක්කමූල ගතෝවා ශුඤ්ඤාගාරගතෝවා දැන් අපි මොකටද යන්නේ අරණකට හරේ හිස් තැනකට හරේ රුක්ෂ මූලයකට හරේ අපි යනව නේද ඒ තැනකට අපි යන්නේ මොකටද අපිට ඇත්තට මේ තැනකට ගියාම අර කාම ලෝකයක් එක්ක තිබුණු ගනුදෙනුව යම්තා දුරකට අඩු වෙලා යනවා වික්සිත වෙලා දුවන හිත චුට්ටක් යන්තම් පොඩි නිස්කලංක ස්වභාවයකටපත් වෙනවා. ඊට පස්සේ දැන් අපි මොකද්ද කරන්නේ? පළඟක් බැඳගෙන කය පහසු විදිහට තියාගෙන නේද? සමහ හැමෝටම බැරි වෙයි පළඟක් බඳින්න නේද? පහසු ඉරියව්වකට ගේනවා. ගෙනල්ලා දැන් අපි මොකද්ද කරන්නේ? S2 පියාගත්තට පස්සේ හිත නොයෙක් නොයෙක් අරමුණු ඔස්සේ දුවනව නේද? හැමතැනම දුවනවා හරිම අමාරුයි. භාවනාවට ඉඳ ගන්නත් හරිම කම්මැලි නේද? ඇයි ඒතරම් හුරු පුරුදු කරලා තියෙන්නේ ජීවිතේ ක්ලේශ ධර්මත් එක්ක මැඩගෙන හිත පවත්වන්න නේද? නීවරණ ධර්මත් එක්ක පවතින ඇති බවට පත් වෙලා ලෝකේ අතරමං වෙලා තමයි අපි ආරුඩෙන් ඉන්නේ නේද? ඉස්සල්ලා දිෂ්ටි අයින් කරගන්න එපා. දිෂ්ටි අයින් කරගන්න තමයි අපි සමතය සමතේට එන්නේ නැහැ. දැන් ඔන්න අපි මොකද්ද කරන්නේ? S2 පියාගත්තට පස්සේ අපිට මමත්වෙන් ගන්න ප්‍රකටවම දැනෙන්නේ මොකද්ද? ආස්වාස ප්‍රාස්වාසය නිසා තමයි දැන් අපිට මම හුස්ම ගන්නවා මම හුස්ම පිට කරනවා කියන සංඥාවට අපි මොකද කරන්නේ? සෝ සතෝව අස්ස සති සතෝව පස්ස සතිය කියන තැනට අපි මොකක් කරනවද? හිත පිහිටවනවා. දැන් අපි මොකද්ද කරන්නේ? ආස්වාසයේ දිහා ප්‍රාස්වාසයේ දිහා බලන් ඉන්නවා. ආස්වාස කාය ප්‍රාස්වාසයේ දිහා බලන් ඉන්නවා. ඕකේ බලන් ඉන්න ලේසි නෑ හිත මොකක් වෙනවද? දුවනවා. දැන් හිත දුවනවා ගෙදරට දරුවා පස්සේ දුවනවා දුවනකොට අපි මොකද්ද කරන්නේ? දුවනකොට අපි විදර්ශනා කරනවා කොහොමද? විඥාණයෙන් අපිට දරුවා හදලා ගෙනල්ලා දුන්නට ඕක විඥානයේ මායාකාරය මවපු මැවිල්ලක් මිසක් ඕකේ යථාර්ථයක් නෙවෙයි නැති දෙයක් ඇති බවට පෙන්නලා අපිව රවට්ටන්න හදන තැනක් කියලා අපි මොකද කරන්නේ? චතුරාර්ය සත්‍ය නුවණින් යුක්ත විදර්ශනා කරනවා. ඒ කරනකොට අපි නැවතත් අර හුස්ම රැල්ල වෙතට අපේ සිහිය එනවා. එතකොට අපි මොකද්ද කරන්නේ නැවත නැවතත් ඒ හුස්ම රැල්ල දිහාම බලන් ඉන්නවා. ඒ හුස්ම රැල්ල දිහා අපිට හොඳට අපේ හිත සමාධිගත වෙනකොට අපේ හිත දුවන එක එහෙ මෙහෙ අඩු වෙනවා. එහෙම දුවන එක අඩු වෙලා යනකොට අපිට හුස්ම රැල්ල පිළිබඳ ප්‍රකට විදිහට තීව්‍ර විදිහට දැනෙන්න පටන් ගන්නවා කොහොමද දැනෙන්නේ? දක්ෂ ලීබඩු ලියන වඩුවේ තමන්ගේ ලීයේ ඇදපළුදු දකිමින් හරියටම ලීය දික්කූලී භාණ්ඩයක් කියනකොට දිගට හිමීට අත ගෙනියනවා කියලා දැනෙනවා නේද? හිමීට අත මේ පැත්තට ආයි ගන්නවා කියලා දැනෙනවා. කෙටි විච්ච ලී භාණ්ඩයක් ලියනකොට ලියවනකොට මොකද්ද වෙන්නේ? අතු ගන්නකොට. වේගෙන් වේගෙන් අත එහෙට මෙහෙට ගෙනියනවා වගේ හුස්ම රැල්ලේ ස්වභාවය අපිට මොකක් වෙනවද? ප්‍රකට වෙන්න පටන් ගන්නවා, තීව්‍රව දැනෙන්න පටන් ගන්නවා. දැන් අපි දිගට දැනියන් කියලා බලෙන් දිග එකක් අදිනවද? දිගට දැනෙන්න ඕනේ කියලා දිග එකක් හෙලනවද? නෑ නේද? අස්වාභාවික විදියට අපි බලෙන් කරන්න යන්නේ නෑ සිද්ධ වෙන ක්‍රියාවලිය දිහා අපි සිහිනුවණෙන් බලාගෙන ඉන්නවා. සිහිනුවණෙන් බලාගෙන ඉන්නවා. එතකොට අපිට මෙන්න මේ මට්ටමට එනකොට මේ මට්ටමට එනකොට ආස්වාස ප්‍රාස්වාස කයේ ප්‍රකට භාවය අපිට හොඳට තේරෙන්න පටන් ගන්නවා. හොඳට දැනෙන්න පටන් ගන්නවා. එහෙම දැනෙනකොට දීගන් වාස්ස සන්තෝ දීගන් අස්ස සාමීති පජානාති දීගන් වා පස්ස සන්තෝ දීගන්වා පස්ස සන්තෝ පස්සම් සාමීති පජානාති දැන් අපි කල්පනා කරලා බලන්න ඕන රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති දැන් මේ මොකද්ද කියන්නේ මෙතන අපිට වචනයක් තියෙනවා පජානාති කියලා මොකද්ද අපිට වචනයක් තියෙනවා පජානාති කියලා මේ පජානාති කියන්නේ මොකද්ද එහෙනම් පජානාති කියන්නේ නිකම්ම නිකං හුස්ම දිහා බලාගෙන ඉන්නවයි කියන එකට <clears throat> නෙවෙයි. හැබැයි අපිට විදර්ශනාව පිළිබඳ නුවණක් නැති කෙනෙකුට පජානාති වෙන්න පුළුවන්ද? බෑ. විදර්ශනා නුවණ නැති කෙනෙකුට පජානාති වෙන්න බෑ නිකම්ම නිකං හුස්ම දිහා බලන් ඉන්නකොට එයාට මොකක් වෙනවද? එයාට විදර්ශනාවක් නැහැ. එයා මොකද්ද කරන්නේ? ගෙදරට යනකොට මොකක් හරි ක්‍රමයකින් ගෙදර අමතක කරලා දුවන හිත අමතක කරලා හිත නතර කරගෙන ඉන්නකොට හිත සමාධිමත් වෙලා එයාට විවිධාකාර ආලෝක සංඥා ඇවිල්ලා ප්‍රීතිය සුඛය වගේ දැනෙනකොට එයා මොකද්ද කරන්නේ? මෙතනට අහු වෙනවද නැද්ද? එයා එතනට අහු වෙනවා. එයාම හිතනවා මොකද්ද? දැන් මගේ භාවනාව ගොඩාක් දියුණු වෙලා මගේ හිත දැන් එකඟ වෙලා අප්‍රමාණ ප්‍රීතියකින් සුඛයකින් යුක්තව එයා මොකද කරන්නේ ධාන තුල ධාන සල්ලේක කරමින් කාලය ගත කරනවා සමහර විට එතනින් එහාටත් ගියොත් මොකක් වෙනවද නේව සංඥා නා සංඥා දක්වා වැඩෙයි එතනින් එහාට විදර්ශනාවක් වැඩෙන්නේ නැතිව යනවා හැබැයි දැන් අපි මොකද්ද කරන්නේ අපිට දැන් තියෙන්න ඕන මොකද්ද? පජානාති. දැන් මේ හුස්ම පිළිබඳ අපි සිහි නුවණින් දකිනවා. සිහි නුවණින් දකින කොහොමද දකින්නේ? දැන් අපිට වැටහෙනවා කොහොමද උඩු තුලේ කෙරවල හරි නාස්පුඩුවේ හරි හුස්ම ගැටෙනකොට අපිට දැනෙනවා කොහොමද? දැන් හුස්මක් ඉහළට එනවා දැන් පහළට යනවා කියලා දීර්ඝ වශයෙන් හෝ කෙටි වශයෙන් ප්‍රකටව දැනෙනවා එතකොට අපි බලනවා මේක දැනෙන්නේ කොහෙටද උඩු තුලටද නාසයටද ඇත්තටම දැනගත්තේ හිතින්ද නැද්ද ඇත්තටම දැනගත්තේ හිතින් එතකොට නාසය ගැටෙනවා කියලා දැනගත්තේ හිතින්මයි එළියේ තියෙන හුස්මක් නාසයට ඇතුල් වෙන්නේ කියලා දැනගත්තේ සිතින්මයි. එහෙනම් යා කල්පනා කරලා බලනවා මේකත් විඥානයේ මායාකාරයා විසින් ඇතුලේ කෙනෙක් ඉන්නවා නාසය දරාගෙන එළිය තිබුණු හුස්මක් ගන්නවා කියලා පුජ්‍යල භාවයක් හදලා අපිට පෙන්වන්න තමයි මේ හදන්නේ කියලා අපි මොකද්ද කරන්නේ අන්න අර පුජ්‍යල භාවය කෙනෙක් හුස්ම ගන්නවා පිට කරනවා නෙවෙයි විඥානයේ තුලින් නැති දෙයක් ඇති විදියට මවාපාලා නාම රූප ධර්මතාවයක් සකස් කරලා ගොඩනගෙන ක්‍රියාවලියක් මිසක් කෙනෙක් හුස්ම ගන්නවා කෙනෙක් හුස්ම පිට කරනවා නෙවෙයි කියලා මොකද්ද කරන්නේ නුවණින් දකිනවා මේකට කියනවා මොකද්ද පජානාති මෙහෙම බලබලා ඉන්නකොට මොකක් වෙනවද මෙහෙම බලබලා ඉන්නකොට එයාගේ ඕලාරික වශයෙන් තිබුණු පුජ්‍යලේ ඝන වශයෙන් හුස්ම ගන්නවා පිට කරනවා කියලා තිබුණා නම් සංඥාවක් මේක මොකක් කියලා යනවද මේක නැති වෙලා එයාට මෙන්න මේ විදර්ශනා නුවණ ආනපානය පිළිබඳව ප්‍රකට වෙන්න පටන් ගන්නවා ඉතින් මෙහෙම ඉන්නකොට ඊළඟට මොකක් වෙනවද? ප්‍රීති සුඛ අධිචිත්ත ප්‍රබෝධයක් ආදී අපිට මොකද්ද දැනෙන්නේ? හිතට දැනෙන්න පටන් ගන්නවා විවිධාකාර ස්වરૂපයන් නේද? මෙන්න මේ දැනෙන්නා වූ ස්වરૂප මොනවාද? ඔන්න ඔය දැනෙන අතරතුර ආලෝක සංඥා එන්නත් පුළුවන්කම තියෙනවා. විවිධ විවිධ දේවල් රූපාකාරයන් පේන්න පුළුවන්කමත් බුදුරජාණන් වහන්සේගේ රූපේ කියලා රූපාකාරයක් පේන්න පුළුවන්කමක් හැබැයි ඒ ටිකත් හිතේම ආකාර ටිකක් කියලා අපි අර විදසුන්නුවණෙන් මොකද්ද කරන්නේ දකින්නවා දකින්නවා මෙහෙම දැක දැක යනකොට යම් මොහොතක අපිට මොකක් වෙනවද අපිට මෙහෙම දැක දැක යනකොට යම් මොහොතක මෙන්න මේ හුස්ම ගන්නවා හෙලනවා කියලා තිබුණ චිත්ත සංකාරයක්ද නැද? චිත්ත සංකාරයක් හිතේම ක්‍රියාවලියක් තිබුණේ. එක මොහොතක මොකද්ද වෙන්නේ? මෙන්න මේ චිත්ත සංකාරය සංසිඳෙන්න පටන් ගන්නවා. චිත්ත සංකාරය සංසිඳනවා කියන්නේ මොකක් වෙනවද? දැන් හිතේ තිබුණා නම් හිතේ හරි මේ විදිහේ විඥාණයෙන් හුස්ම ගන්නවා පිට කරනවා ක්‍රියාවලියක් කියලා දැන් අපි මොකක් වෙනවද? රූප ලෝකෙන් මිදෙනකොටම හුස්ම ගන්න බවත් කෙනෙක් ඉන්න බවත් කියන ටික අපිට දැනෙන්නේ නැතුව දැනෙන්නේ නැතුව යනවා. දැනෙන්නේ නැතිව යන මට්ටමක් එනවා. දැනෙන්නේ නැතුව යන මට්ටමක් එනවා. හැබැයි අපි කල්පනා කරලා බලන්න ඕන එතනත් අපිට අල්ලන්න දෙයක් තියෙනවා නෙවෙයි කියලා අපි ඒක විදර්ශනා නුවණට ගන්න ඕන මේ හුස්ම නැතුව ගියා මම කියලා කෙනෙක් ඉන්න බවටත් දැනෙන්නේ නැතුව ගියා කායික වශයෙන්මුත් කය ගැනවත් දැනෙන්නේ නැතුව යන අවස්ථාවක් එනවා. හැබැයි ඒක දැනගන්නේ කොහෙන්ද එහෙම දැනෙනවා කියලා. දැනෙන්නේ නැතුව ගියා කියලා. අන්න ඒකත් අපි මොකද්ද කරන්නේ? ඒකත් අපි විදර්ශනා නුවණට විදර්ශනා නුවණට ගන්න අවශ්‍ය කරනවා. එතකොට දැන් අපි මොකද්ද කරන්නේ? නැවතත් අපිට ඒකෙන් මිදෙනට ආයේ මේක හිතට ආයෙ ප්‍රකට වෙන්න පුළුවන් හුස්ම. තේරුණාද? ආයෙත් හුස්ම ප්‍රකටව දැනෙන්න පුළුවන්. තව කෙනෙකුට සමහර විට එතනින් එහාට එයාට මොකද්ද? හිතෙන් හිත ඇති බව පවා දැනෙනවා නොදැනෙනවා මට්ටමක් දක්වා නේව සංඥා නා සංඥා දක්වම මේක දියුණු වෙන්න පුළුවන් කමක් භාවනා වැඩෙන්න පුළුවන් ඉස්සරහට. ඉතින් අපි තෝරගන්න ඕන අර සියලු උපක්্লেශයන්ගෙන් මිදිලා ඒ සියල්ලගේම අනිච්ච සංඥාව අපි ප්‍රගුණ කරන්න පටන් ගත්තාම මොකද වෙන්නේ? අනිච්ච සංඥාව ප්‍රගුණ කරනවා කියලා කියන්නේ ඒකට අපි කියනවා Nirodheට Nirodhe සාක්ෂාත් වෙනවා විරාගය සාක්ෂාත් වෙනවා කියලා. Nirodheට විරාගයට පත් වෙනවා. ඉතින් මෙන්න මේක අපි මොනා කරන්න ඕනද? භාවිතා කරන්න ඕන බහුල කරන්න ඕන. භාවිතා කරන්න ඕන බහුල කරන්න ඕන. ඉතින් මේ කාරණාව පිළිබඳ තමයි අපි මේ ධර්ම සාකච්ඡා මාලාව පුරාවටම සාකච්ඡා කරගෙන ප්‍රායෝගිකව යම් උත්සාහයක් ගත්ත හැමදෙනාම භාවනාවක නිරත වෙන්න ඒ තුලින් ලැබපු අත්දැකීම් මෙතම්මය ඇවිල්ලා කතා කළා සාකච්ඡා කළා භාවනාව වැඩිච්ච අයත් හිටියා භාවනා කරන එක පැත්තක තියලා අවංකවම මන් නිදිය ගත්තා කියලා අවංකවම කියපු අයත් හිටියා මේක හරීම අමාරුයි කොච්චර උත්සාහ ගත්තා පුදුම නිදිමතක් ආවා කියලා ඉතින් ඒ නිසා මේ එහෙම තමයි ඉතින් මේක හරීම අමාරුයි තමයි ඉතින් ලේසියෙන් ඉතින් ලෝකෙ මොනවාද ලේසි නේද? එතකොට මේක අපි මුලිමුත් සදාන් කළා බොහොම සියුම් ඥානයක් නේද? අපි මුලිමුත් කිව්වා කොහොමද අපි කතාවක් කතා කළානේ? ආනන්ද හාමුදුරුවෝයි බුදුරජාණන් වහන්සේයි ලිච්ඡවි රාජධානිය ළඟින් වැඩම කරනකොට ලිච්ඡවි රාජකුමාරවරු දුනු ශිල්ප දක්වනවා නේද? දුනු ශිල්ප දක්වනවා. එතකොට මේ පැත්තේ ඉඳලා එක කුමාරයෙක් ඊතලයක් විදිනකොට මේ පැත්තේ ඉඳලා තව ඊතලයක් විදිනවා මොකද්ද මේ ඊයෙන් මේ ඊය එකිනෙකට හැප්පිලා බිම වැටෙන්න. එතකොට දක්ෂයිද නැද්ද? දක්ෂයි. ඉතින් මෙන්න මේක දකින්නකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මේ ලිච්ඡවි කුමාරවරු මනා හික්මීමකින් මනා හික්මීමකින් යුක්තයි කියලා කියනවා. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ මොකද්ද දෙන උපමාව? අස්ව කෙන්දක් සොලස් කලාපයකට වෙන් කරලා ඒක කලාපයක් අරගෙන දෙකලවර පසීරු කරගෙන යන විදියට දක්ෂ දුනුආයෙකුට විදින්න පුළුවන් වෙයි. නේද? ඒක කොයිතරම් දුෂ්කරද නේද? අන්න ඊටත් වැඩිය හික්මීමක් අවශ්‍යයි කියන මගේ ශාසනය තුල ඊටත් වැඩි හික්මීමක් තියනවා කියනවා ආරි ශාසනය තුල එන අපිට තේරුම් ගන්න ඕන ඒ මහත්ඵල මහානිසංස ගෙනල්ලා දෙන සෝවාන් සකු르දාගාමි අනාගාමි අරිහත් කියන මහත්ඵලයන්ගේ මහානිසංසයක් අපිට ගෙනල්ලා දෙන මෙන්න මේ බුද්ධ ශාසනයේ තියෙන චතුරාර්ය සත්‍ය ඥානෙ බොහොම සියුම් මිච්ඡ ඥානයක්. ඉතින් අපි හැමදෙනාටම මේ කරපු සියලුම සාකච්ඡා තුළින් ඒ වගේම තමන් තුළින් ප්‍රගුණ කරන්නට යෙදුණු වඩන ලද්දා වූ සියලු භාවනා තුළින් මහා ආනිසංසයක් මහා කුසල සම්භාරයක් ජනිත වන්නට යෙදුණා. අපි සෑම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම උතුම් නිවනෙන් වහවහා සැනසීම පිණසම මේ සියලුම පුණ්‍ය කුසල වාසනාව හේතු වෙත්වා උපකාරක ධර්මයක් බවටම පත් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම අපගේ නමින් මිය පරලව යන්නට යෙදුනා වූ සෑම සියලු ඥාති වර්ගයාටත් පින් බලාපොරොත්තුෙන් යම්තාක් ඥාති පිරිසක් ඇත්නම් ඒ සෑම සියලු ඥාතීන්ටත් පින් බලාපොරොත්තුෙන් සිටින්නා වූ සෑම සියලු දෙනාටමත් මෙකී පුණ්‍ය කුසල වාසනාව අනුමෝදන් කරමි අනුමෝදන්ම වෙත්වා කියලා සාදු කියන්න. ඒ වගේම සියලු ලෝක සියලු සත්‍යයන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම හේතු වේවා උපකාරක වේවා ප්‍රඥා පෞරක් පාරමිතාවක් බවටම පත්වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඉතින් තව දුරටත් මොනවාම හරි දැනගන්න තියෙනවා නම් කතා කරන්න පුළුවන් පෞද්ගලිකව හරි ඇවිල්ලා මන් ටික වෙලාවක් ඒකට අවස්ථාවක් දෙන්නම් පෞද්ගලිකව හරි මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් කතා කරන්න මම අර එහා පැත්තේ දානශාලාව ඉන්නවා හිතේ තියාගෙන ඉඳලා අනේ මට නම් බැරි වුණා උන්නාන්සේ කුටිය ඇතුළේම හිටියා මං යනකොට ආයි මට කතා කරන්න බැරි වුණා කියලා සියලු දර්ශනය අමතක කරලා පුපුර පුපුරා යන්න එපා නේද? මේ මොනවා හරි කතා කරගන්න ඕන නම් කතා කරන්න බනින්න ඕන නම් බැනලා යන්න අර ඊයම පොතක් දෙනවකෝ දුන්නාද පොතක්? දුන්නේ නැද්ද? දුන්නාද? ඒක ලිව්වද මොනා හරි? අදහස් යෝජනා චෝදනා ලිව්වනම් හොඳයි. ලියා ගන්න බැරි වෙලා හිත ඇතුලේ මොනා හරි තියෙනවා නම් චෝදනාවක් ඒක අර එහා පැත්තට ඇවිල්ලා කරලා හොඳටම බැනලා යන්න හිතේ තියාගෙන යන්නේ බරක් නේ නේද හොඳයි එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි යහපතක්ම වේවා සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ